මනාකොට හසුරුවා ගනිමින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම වෙනුවෙන් පිළිවෙත් සම්පූර්ණ කරන දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන් සහිත ලෝකයට ප්‍රඥා ආලෝකයේ උදා කර දුන් ලාහිරු මඩල බවට පත් උනේ මිනිස් ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ තමයි හසරක් නුදුටු සත්ව වර්ගයාට හසරක් පෙන්වා වදාළේ බුදුරජාණන් වහන්සේ තමයි කුසලා කුසලය තෝරා දෙමින් කුසල් දහම්හි ඇති ප්‍රනීත භාවය ගැන කරුණාවෙන් කියා දුන්නේ අකුසලෙහි ඇති දුක්ඛ විපාක ගෙන දෙන අමිහිරි ස්වභාවය ගැන මහා කරුණාවෙන් තෝරා බේරා දුන්නේ බුදුරජාණන් වහන්සේ. නිරයේ වැටෙන්න හිටපු අප්‍රමාණ පිරිසක් निराදුකින් මුදවලා මිනිස් සැප දෙව් සැප බඹ සැප නිවන් සුව කෙලවර කොට අපමණ ආරක්ෂාවක් ලබා දුන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ಜಾති භේදය කුලමල භේදය තකන්නේ නැතිව වත් පොහසත්කම් තකන්නේ නැතිව සංසාරේ පින් කළ පින්බර මිනිසුන් සොයාගෙන පිනැති දෙවියන් ධක්මයන් සොයාගෙන ඔවුනොවුන් වෙසෙන තැන්වලට වැඩම කරලා වෙහෙසක් නොබලා ධර්මය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පමණයි. බුදු කරුණාව ලෝකේ පමන කරන්නට බැරි දෙයක්. බුදු කරුණාවෙන් ලබන ආරක්ෂාවත් රැකවරණයත් පමන කරන්නට බෑ. මිනිස් හිතක ඇතිවන අදහස් මාලාව තෝරා ගන්න මේ ලෝකේ හැමෝටම එක හැටියකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහා ප්‍රඥාවකින් මිනිස් සිත දැකපු බුදුරජාණන් වහන්සේට විතරයි මේ හිත කියන්නේ කුමක්ද කියලා මනාකොට තෝරා ගන්නට හැකියාව ලැබුණේ. ඒ සඳහා සංසාරයේ පිරූ අපමණ පාරමී ධර්ම හේතු භූත වුණා. ඒ වගේම නුවණින් විමසමින් කාමයන් දුරු කරලා විරාගී ලෞතුරු සැනසෙල්ල බලාපොරොත්තු වෙන්න. රජමාලිගාව අත්හැර දැමූ අපමහා බෝසතාණන් වහන්සේගේ විමුක්තිගාමී ප්‍රතිපදාව ඒකාන්තයෙන්ම කවදා නමුත් දවසක මල් බල ගන්වමින් මමත් සැනසීලා ලෝකයටත් මේ උතුම් ධර්මය මතු කරනවා කියන පාරිශුද්ධ සිතිවිල්ලත් මහෝපකාර කරගෙනයි මේ උතුම් ලෝතර බුද්ධ රාජ්‍යයට අප භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී ගුණ කදම්බය මහා ජීවිතාවබෝධය අලංකාර අසිරිමත් දර්ශනීය මනස්කාන්ත රූප සම්පත්තිය කාරුණික මිහිරි ධක්මස්වරයෙන් සමන්නාගත ධර්මදේශනාව අල්පේච්ච වූ යහපත් වූ ගුණගරුක ගුණයෙන් පිරීලිය ජීවිතය මැදුම් පිළිවෙතින් ලබන ලද ධර්ම මිහිර මේ සියල්ලක් මුල් කරගෙනයි එදා මෙදා තුර බුදු සසුන මිනිසුන්ගේ හද సంతාන වලට සමීප වෙමින් සිත්වල මේ බුද්ධානුශාසනාව ජීවත් වෙමින් ශ්‍රී සද්ධර්මයක් ලෙස අද වෙනකන් ඔබට මට ඇසෙන මානය දක්වාම මේ විදියට පැවතගෙන ආවේ අද වගේ දවසක අමාදොර දිවරවිය භාවනා වැඩසටහනට සීල භාවනා වැඩසටහනට පැමිණි ඔබටත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසන්න ලැබෙනවා ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ සිත පිරිසුදු කරන්නට දුන් අවවාද අනුශාසනා මේ පින්බිමේදී ඔබට අනුගමනය කරන්ට ලැබෙනවා මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ ඔබේ නිවන් මඟ පාදා ගන්නට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙහි හික්මෙන දවසක් බවට අද දවස සියලු දෙනාටම පත් වුණා. එය මහා වාසනාවක්, මහා පිනක් විපාක දෙන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි එක්තරා දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසාවදාරනවා කේනස්සු බද්ධති ලෝකෝ කිස්ස විනයාය මුච්චති කිස්සස්ස විප්පහානේන සම්බන් තින්දති බන්ධනං ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ලෝ සතුන් ලෝ සත්වයන් අනේකවිද වද බන්ධනයන්ට බැඳෙමින් ජාති ආදී මහා දුකකට පත් වෙලා කුමක් නිසාද මේසා මහත් දුකකට නැවත නැවත ඇද වැටෙන්නේ කිස්ස විනයාය මුච්චති ඒ වගේම ස්වාමීනි මේ ලෝ සතුන් කෙබඳු ධර්මයක් ප්‍රහාණය කළොත්ද දුරු කළොත්ද මේ මහා දුකකින් අතමිදීමේ අවස්ථාව ඔවුන්ට උදා වෙන්නේ කිස්සස්ස විප්පහානේන කුමක් ප්‍රහාණය කිරීමෙන්ද සම්බන් තින්දති බන්ධනං සියලු බන්ධනයන් සිඳ දාන්නට ලැබෙන්නේ බොහෝම ගැඹුරු ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවට පස්සේ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් ඒ దేవතාවාට වදාරනවා ඉච්ඡාය බද්ධති ලෝකෝ ලෝ සතුන් මේ මහා දුකට ජරා මරණ දුකට නැවත නැවත බැඳෙන්නේ ඒ සඳහා තියෙන ඕනෑකම කැමැත්ත ප්‍රහාණය නොකරපු නිසා ජාති ජරාවන් මරණයන්ට තියෙන නැවත නැවත උපදින්න නැවත නැවත දිරන්න නැවත නැවත මැරෙන්න තියෙන කැමැත්ත ප්‍රහාණය නොවූ නිසාමයි ඡන්ද රාගයේ ප්‍රහාණය නොවූ නිසාමයි කාමයන්ට තියෙන උවමනාව ප්‍රහාණය නොවූ නිසාමයි නැවත ඉපදිලා නැවත මෙරි මෙරි මේ සංසාර චක්‍රයට වැටිලා දුක් විඳින්නේ ඉච්ඡා විනයාය මුච්ඡති යම් කෙනෙක් දක්ෂ වුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ හික්මෙන්න ශීලාදී පිළිවෙත් පුරමින් ධර්මයේ පුරුදු කරන්න දක්ෂ වුණොතින් ඔහුට ටිකෙන් ටික ක්‍රමානුකූලව තෝක තෝකං කනේ කනේ මොහොතින් මොහොත පිරිසිදු සිතක් ලැබෙන අවස්ථාව උදා වෙනවා ඒ සඳහා කාමයන් පිළිබඳව තියෙන වෙලීම තද ඕනෑකම බැඳීම උවමනාව ප්‍රහාණය කරන්නට වැරවැයම් කරන්ට ඕන. ඉච්ඡාය විපහානේන සම්බං කින්දති බන්ධනං මේ ඡන්ද රාගයේ හෙවත් කාමයන් පිළිබඳව තියෙන උවමනාව ඕනෑකම දුරු කිරීමෙන්මයි සියලු බැඳීම් අතීතයේ යම් කෙනෙක් සිඳ දැම්මා නම් සිඳ දැම්මේ මේ වර්තමානය තුලත් එහෙමයි අනාගතයේ දිනක ඔබ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවක් සියලු බැඳීම් සිඳ දානවා නම් තණ්හාව දුරු කර ළමයි කාමයන් පිළිබඳව රූපාරූප ධර්මයන් පිළිබඳව ලෞකික ධර්මයන් පිළිබඳව ඇති බැඳී යාම ඇලී යාම දුරු කර ළමයි ඒ දුකෙන් නිදහස් වන්නේ. ඉතිහාසයේ එහෙමයි රහතන් වහන්සේලා ලෝකෙට පහළ වුණේ. අනාගතේ යම් රහතන් වහන්සේ නමක් පහළ වෙනවා නම් මේ වැඩපිළිවෙලෙන්මයි. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සැබෑ විරාගී නික්ලේශී මහෝත්තම ශ්‍රමණයන් වහන්සේලා මේ මිහි මඩලට පහළ වෙනවා නම් පහළවන්නේම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පමණයි කියලා. පරිබාහිර ශාසනයෙන් අන්‍ය තැනක වෙනයම් මඟ පෙන්වීමක වෙනයම් ආගමක වෙනයම් ඇදහිීමක කිසිදාක සිත පිරිසිදු කරපු උතුමෝ පහළවන්නේ නැහැ. තදින්ම හිතර ගන්නට ඕනේ කාරණය වෙන කිසිම තැනක රාගයෙන් හිත නිදහස් කරගත්ත ද්වේෂ මෝහ පාපයෙන් හිත නිදහස් කරගත්ත කිසිම ශ්‍රමණයෙක් පහළවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදේව පඨමෝ සමනෝ මේ ශාසනයේමයි පළමු ශ්‍රමණයන් වහන්සේ ඉදේව ဒ ුතියෝ සමනෝ දෙවන ශ්‍රමණයන් වහන්සේ තුන්වන ශ්‍රමණයන් වහන්සේත් හතරවන ශ්‍රමණයන් වහන්සේත් ඒ කියන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ දකින්ට ලැබෙන්නේ මගේ මේ ශාසනය තුල පමණයි. සකදාගාමි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ, අනාගාමි උතුමන් වහන්සේ, මහා රහතන් වහන්සේ මේ සියලුම ශ්‍රමණයන් වහන්සේලා ස්වාමින් වහන්සේලා භික්ෂූන් වහන්සේලා බ්‍රහ්මනවරු කියන්න පුළුවන් මේ උතුමෝ දකින්ට ලැබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පමණයි එනිසයි සතහාගතයන් වහන්සේ වදාරන්නේ අප්‍රමාදීව කාමයන්ට තියෙන උවමනාව දුරු කරන්න පිළිවෙත් පුරනවා නම් පුහුදුන් ජීවිතය අතහැරලා පෘථග්ධන භූමියෙන් නැගී ඉඳලා ආර්ය ශ්‍රාවකයෙක් ලෙස සසර ජයගෙන බුදුසසුන කරා පැමිණීම තිසරණෙහි සරණ යාම අර්ථාන්විත පැමිණීමක් සරණ යාමක් බවට පත් කරගෙන මේ ජීවිතය තුලදීම ලෞතුරු සුවය විඳ ගනිමින් අනාගතයේ හිමිවීමට නියමිතව තිබූ මහා දුක අතහැර දාලා ආත්ම භාව යටත් පිරිසෙන් හතක් ඇතුළත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා සංසාර ගමනින් අත මිදෙන පාරිශුද්ධ උතුමන් වහන්සේ නමක් බවට පත්වන්නේ මේ ශාසනය තුල පිළිවෙත් පිරීමෙන් පමණයි ඔබ අද වගේ දවසක ඒ උදෙසා තමයි පාරිශුද්ධ සීලයක පිහිටලා මේ අරණ්‍ය සේනාසනයට ඇවිල්ලා මේ උතුම් ප්‍රතිපදාවෙහි නියැලෙන්නේ එනිසා සිත රැක ගැනීම සිත පිරිසුදු කිරීම අනුශාසනාව යටතේම සිද්ධ කරනකොට ඔබට ඒ උතුම් අවස්ථාව මහා ප්‍රතිලාභය සැනසෙන මොහොත නොබෝ කලකින් උදා වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වැඩපිළිවෙලේදී ශ්‍රද්ධාව ප්‍රඥාව ඊ타මත්ම වමනා කරනවා සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති උපන් කෙනෙකුට යම් දෙවැන්නේක් සමීපචාරී කෙනෙක් ඉන්නවා නම් ලාභය පිණිස පවතින ඒ තමයි තථාගතයන් වහන්සේ ගැන ධර්ම මාර්ගය ගැන සංඝ රත්නය ගැන අවබෝධයෙන් යුතුව ඒ මහා මිහිරි ගුණ දක්නා නුවණින් යුතුව හට ගන්නා ශ්‍රද්ධාව එය තමයි අපේ ළඟම ඉඳගෙන අපට සැනසීම උදා කරන උතුම් කුසල ධර්මය සද්ධා ဒ ුතියා පුරිසස්ස හෝති පඤ්ඤා තේනම් පසංසති ඒ ශ්‍රද්ධාව වඩ වඩාත් අර්ථවත් කරන්නේ නිවන පිණිසම යොමු කරන්නේ ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් අවිද්‍යාව දුරු කරන්නා වූ චතුරාර්ය සත්‍ය දක්නා ඥානයෙන් නිබ්බානාභී රතෝ මච්ඡෝ සම්බ දුක්ඛා පමුච්ඡති එවන් කෙනෙක් නිවන පිළිබඳව සියලු දුක් අවසන් වීම පිළිබඳව නිවනින් නිවී යාම පිළිබඳව අපේක්ෂාවක් හිත ඇතුලේ තබාගෙන ඒ වෙනුවෙන්ම ඒ අරමුණු කරමින්ම ඒ සඳහාම හේතු වේවායි කියන පරම පාරිශුද්ධ ප්‍රාර්ථනාවෙන් සීලයද සමාධියද ප්‍රඥාවද වැඩිම මගින් ශ්‍රද්ධාවෙන් මේ සසුනට පැමිණි ශ්‍රාවකයා ප්‍රඥාවෙන් කෙලසුන් දුරු කරලා විරාගී විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරලා මහා රහත් භාවයට පැමිණිලා අපමණ සැනසෙල්ලක් ලබාගෙන තණ්හා දාසත්වයෙන් මිදී යමින් විරාගී භාවය અભීත ලෙස ලොවට ප්‍රකාශ කරමින් සියලු දුකින් සමුගන්නා කෙනෙක් බවට පත් වෙනවා ඔබටත් මේ උතුම් බුදු සසුන මේ පැමිණීම මේ සීල සමාදානය ඒ සියලුම කෙලෙසුන් දුරු කරලා ලබන උතුම් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම උදෙසාම වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා මෛත්‍රියෙන් යුක්තව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ හිටපු දවසක ධම්සභා මණ්ඩපයට වැඩම කරපු තථාගතයන් වහන්සේ බුදුබණ පදයක් අහනවා කියන බලාපොරොත්තුවෙන් දෙව්රම් වන අරණට එකතු වුණ මහා සංඝරත්නය භික්ෂුණීන් වහන්සේලා සිව්වනක් පිරිස මුල් කරගෙන දේශනා කරනවා න භික්කවේ නේවාපිකෝ නිවාපන් නිවපති මිගජාතානං ඉමං මේ නිවාපං නිවුත්තං මිගජාතා පරිභුංජන්තා දීඝායුකා වන්නවන්තෝ චිරං දීඝමද්ධානං යාපෙන්තුති මහණෙනි මේ ලෝකේ ඉන්නවා මුවන් දඩයම් කරන දඩයක්කාරයෝ මුවවැද්දන් මේ මුවවැද්දෝ වනාන්තරවලට ඇතුළු වෙලා මුවන් දඩයම් කිරීම පිණිස එක්තරා උපක්‍රමයක් පාවිච්චි කරනවා නැත්නම් උපක්‍රමයක් යොදනවා කෙබඳු උපක්‍රමයක්ද යොදන්නේ මේ වැද්දෝ එකතු වෙලා වනලැහැබ මැද එක්තරා ප්‍රදේශයක කටුපඳුරු ඉවත් කරලා තනකොළ බබනවා. ඊ타මත්ම කොළ පාටට දිස් වෙන ආකාරයෙන් ජලය තියෙන තැනකින් ජලය ගෙනවිත් ඉහලා වතුර දාලා තනකොළ බබනවා. ඉඩෝර කාලයක් යනකොට විශේෂයෙන් මේ තනකොළ ටික වතුර දාලා රැක බලා ගන්නවා. ඉඩෝර කාලයකදී ජලය හිඳෙනකොට මුවන්ට ගෝන්නු වගේ සතුන්ට තනකොළ නැති වෙනකොට වනාන්තරයේ එහෙම ඇවිදිනවා. ඇවිදිනකොට කොළ පාට වූ තනකොළ ඇති මේ ප්‍රදේශය ඔවුන් දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ මුවවැද්දෝ මේ විදිහට තනකොළ වවන්නේ වතුර දාලා තනකොළ වවන්නේ මුවන් පිළිබඳව තියෙන ආදරය නිසා නෙවෙයි මේ මුවන් මේ තනකොළ අනුභව කරමින් දීර්ඝායුෂ ඇත්තෝ වේවා කියලා නෙමෙයි මුවවැද්දෝ තනකොළ වවන්නේ දීඝායුකා වන්නමන්තෝ චිරන් දීඝමද්ධානං යාපෙන්තෝ අප විසින් වවනු ලබන මේ තනකොළ අනුභව කරලා මේ වනයේ ඉන්න මුවරංචු දීර්ඝායුෂ ලබත්වා එහෙම හිතලා නෙමෙයි මහණෙනි මුවවැද්දෝ තනකොළ වවන්නේ එහෙනම් කුමක් උදෙසාද ඉමම් මේ නිවාපන් නිමුත්තං අප විසින් මේ වපුරන ලද රෝපණය කරන ලද මේ තනකොළ අනුභව කරන්නට මුවරංචු පැමිණෙනවා. එහෙම ඇවිල්ලා බොහෝ කලක් නිදාගයෙන් එහෙම නැත්නම් ග්‍රීෂ්මයෙන් නියං කාලේ තනකොළ නැතුව කුසගින්නේ හිටපු මේ මුවන් තනකොළ දැක්කට පස්සේ ඒ පිළිබඳව මුසපත් වෙනවා ඡන්ද රාගය ඇති කරගන්නවා තණ්හාවෙන් බැඳිලා වටපිටාව ගැන හොයන්නේ නැතිව විමසීමක් නැතිව මෝවැද්දාගේ තන වගාවට පැමිණිලා මේ තනකොළ අනුභව කරනවා අනුපකජ්ජ මුත්හිතා භෝජනානි භුංජිස්සන්ති ඒ තන ලැහැබට ඇවිල්ලා මුලාවටපත් වෙලා තනකොළ අනුභව කරනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම අනුභව කරනකොට මුලාවටපත් වෙලා අනුභව කරනකොට මෙතනින් යම් විපතක් වේ නම් කරදරයක් වේ නම් ඒ වගේ දෙයක් හඳුනා ගන්න තියෙන අවස්ථාව ඔවුන්ට අයිමි වෙනවා. ඔවුන්ට වැටහෙන්නේ නැහැ මුළු වනාන්තරයම නියං කාලේ වියලිලා ගිහිල්ලා තියෙනකොට මේ වගේ තනකොළ ඇති ප්‍රදේශයක් ස්වභාවික ලෙස ඉතුරු වෙන්න පුළුවන් කියලා ඔවුන්ට වැටහෙන්නේ නැහැ. එනිසා ඔවුන් මේ වැද්දන්ගේ උගුල පිළිබඳව මුවන් දඩයම් කරන්නට මුවන් මරා ගන්නට තමයි මේ වැද්දෝ තනකොළ බබලා තියෙන්නේ කියලා ඉබඳු අවබෝධයක් ඇති කරගන්න මේ මුවන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හේතුව කුමක්ද? ඔවුන් මුලාවටපත් වෙලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ විදිහට මුලාවටපත් වුණාට පස්සේ පමාදං ආපජ්ජිස්සන්ති ප්‍රමාදයටපත් වෙනවා පමත්තා සමානා යතහා කාම කරණීයා භවිස්සන්ති ඉමස්මින් නිවාපේ මුලාවටපත් වුනහම ප්‍රමාදයටපත් වුනහම වැද්දන්ට පුළුවන් ඒ මුවන්ව අල්ලා ගන්න කැමති දෙයක් කරන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් මරා දමන්න පුළුවන් දඩයම් කරගන්න පුළුවන් හේතුව තමයි මුවන්ට තනකොළ අනුභව කිරීම නිසා තනකොළ දැකීම නිසා තනකොළ රසය නිසා ආපු මඟ මතක නැහැ පලා යන්නට ඕනේ කියලා මතක නැහැ. අනතුරක් මෙතන තියෙනවා කියලා හඳුනා ගන්නට මතකයක් සිහි කල්පනාවක් නැහැ. එයට කියනවා මුසපත් වීම කියලා. මුලාවටපත් වීම. බුදුරජාණන් වහන්සේ වදාරනවා తත්‍ර භික්කවේ පඨමා මිගජාතා අමුං නිවාපං නිමුත්තං මහණෙනි මුවරංචුවක් ඉන්නවා ඒ පළමු මුවරංචුව වැද්දා විසින් වවන ලද තනකොළ ඇති මේ බිමට පැමිණෙනවා. තේ තත්හ අනුපකද්ධ මුච්චිතා භෝජනායි භුංජමානා මදං ආපද්දේසෝ ඒ විදිහට මුලාවටපත් වෙලා ඒ තන ලැහැබට නැත්තම් තනකොළ වගා කළ භූමියට ඇවිල්ලා මේ මුවරංචුව තනකොළ දැකලා කිසිම වග විභාගයකින් තොරව වටපිටාව ගැන බලන්නේ නැතිව ආරක්ෂාව ගැන හිතන්නේ නැතිව කුමක්ද කරන්නේ මේ තනකොළ අනුභව කරනවා ඒ විදියට අනුභව කරනකොට මදය ඇති වෙනවා ප්‍රමාදය ඇති වෙනවා මදය කියන්නේ ඒ පිළිබඳව තණ්හාව ඒ පිළිබඳව උපාදානය ඒ පිළිබඳව ඇල්ම ඒ පිළිබඳව ඡන්ද රාගය ඇති වෙනවා ඒ තනකොළ තන වගාව තන රස මෙව්වත් එක්ක මේ තිරිසන් සතුන් මුලාවටපත් වුණාට පස්සේ වැද්දා ඇතුළු වැඩි පිරිස මොකද කරන්නේ ආයුධ වලින් ප්‍රහාර දීලා මේ මුවන් මරා ගන්නවා යථා කාම කරණීයා අහේසෝ මහණෙනි ඒ මුවන් වැද්දාගේ වසඟයට ගිය මුවන් බවට පත් වුණා මහණෙනි ඒ විදිහට පළමුවෙන්ම මේ වැද්දාගේ තනකොළ වගාවට පැමිණින් පළමු මුවරැළ වැද්දාගෙන් ගැලවුණේ නෑ මහණෙනි වැද්දාට හසු වුණා වැද්දාගේ වසඟයට ගියා ආයුධ වලින් පහර කාලා මැරෙන්න සිද්ධ වුණා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තවත් දෙවනි මුවරැළක් ඉන්නවා తత్ర භික්කවේ ဒ ුතියාමික ජාතා ඒවං සමචින්තේසෝ මේ දෙවනි මුවරැල කල්පනා කරනවා අපට කලින් මේ නියං කාලේ නිදාග සමයෙහි අපට කලින් වැද්දාගේ තනවගාවට ගියපු මුවරංචුව මේ තනවගාවට ගිහිල්ලා මුලාවටපත් වෙලා මුසපත් වෙලා තණ්හාවට හසු වෙලා රස රස තණ්හාවට බැඳිලා රස ගේධයට බැඳිලා තනකොළ අනුභව කරන්ට ගියා සියලුම පාහේ විනාශ වෙලා මුවන් විනාශ වුණා වැද්දාගේ ග්‍රහණයට හසු වුණා එනිසා අප විසින් යන්නූන මයන් සබ්බසෝ නිවාප භෝජනා පටිවිරමේ යාම භය භෝගා පටිවිරතා අරඤ්ඤායතනානි අධ්‍යෝඝයත්වා විහෙරෙයාම ඉතින් මේ දෙවනි මුවරැලේ මුවන් කල්පනා කරනවා පළමු මුවරංචුව පළමු මුවරංචුව මුලාවටපත් වෙලා තනකොළ අනුභව කරන්ට ගිහිල්ලා වැද්දාගේ වසඟයට වැටිලා වැද්දාට තම ගොදුරක් බවටපත් වුණා මුවරංචුවම ඉතින් අප විසින් මේ වැද්දාගේ තනකොළ වගාව අයින් කරලා ඉවත් කරලා දාලා මහ වනල හැබට ගිහිල්ලා වනාන්තරයට ඇතුළු වෙලා වැද්දාගේ දනකොළ වගාවට එන්නේ නැතුව තියෙන දෙයක් අනුභව කරලා අපි ජීවත් වෙමු කියලා දෙවනි මුවරංචුව කල්පනා කරනවා කල්පනා කරලා ඔවුන් මහා වනාන්තරයේ ඇතුළට යනවා වඩාත් වනාන්තරයේ ඇතුළට ගිහිල්ලා තනකොළ අනුභව කරමින් පුළුවන් විදිහට කුස පුරවාගෙන ජීවත් වෙනවා. මෙහෙම කාලයක් ඉන්නකොට මහණෙනි මේ වනාන්තරයේට මහා නියං කාලය, පෑවුම් කාලය තව තවත් වැඩි වෙනවා. වැව් පොකුණු හිඳී යනවා. ජල පහරවල් හිඳී යනවා. කොළපාට කිසිම තනකොළයක් නැති මට්ටමටම නියං සමය පෑවුම් කාලය උත්සන්න වෙනවා. ඉතින් මේ කුසගින්න දරා ගන්න බැරි මුවරැළ දැන් තනකොළ අනුභව කරන්නට නෑ. පෑන් පොදක් පානය කරන්න නෑ. ඉතින් වනාන්තරයේ එහෙ මේ ඇවිදගෙන යද්දී නැවත වතාවක් මේ වැද්දාගේ තනකොළ වගාව දකිනවා. තනකොළ වගාව දැකලා දැන් බොහෝ කලකින් තමයි කොළපාට වෙච්ච තනකොළ ටිකක් දකින්නේ. ඒ වගේම මේ වැද්දා තනින් තන වතුර වලවල් හාරලා නැත්නම් වලවල් හාරලා වතුර පුරවලා තියෙනවා. මේ මුවන්ට තියෙන ආදරය නිසා නෙමෙයි මුවන්ව දඩයම් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දෙවන මුවරංචුව කැලේට ගිහිල්ලා කාලයක් ඉවසගෙන හිටියා. නමුත් පෑයුම් කාලය වැඩි වෙලා තනකොළ නැතුව වතුර නැතුව කුසකින්න වැඩෙනකොට මොවුන්ට දරා ගන්න බැරුව නැවත වතාවක් වැද්දාගේ තනකොළ වගාවට ඇවිල්ලා මේ තනකොළ අනුභව කළා. අනුභව කරනකොට කලින් මුවරංචුවට වගේම මදය ඇති වුණා. ප්‍රමාදය ඇති වුණා. තණ්හාව ඇති වුණා. ඒ පිළිබඳව සිහි කල්පනාව නැති වුණා. අපි මේ ඉන්නේ අපි මේ ඉන්නේ වැද්දෙකුගේ උගුලකට හසු වෙලා කියලා මේ දෙවෙනි මුවරැළටත් හිතා ගන්න බැරි වුණා. සමහරෙක් කනකොල අනුභව කරලා එහෙම්මම තන නිල්ලේම වැටිලා නිදා ගන්නවා. සමහරෙක් ඒ තන නිල්ල අතර තියෙන ජලය පානය කරලා එතනම වැටිලා ඔහේ නිදා ගන්නවා. වැද්දා සහ පිරිස ඇවිල්ලා මහණෙනි මේ සියලුම පාහේ මුවන්ව ඝාතනය කරනවා. ඝාතනය කරලා තම වසඟයට අරගෙන Tamanගේ ගොදුරක් බවට පත් කරනවා ඒ විදිහට මහණෙනි මේ දෙවන මුවරලත් වැද්දාගේ වසඟයෙන් බේරුණේ නෑ බේරෙන්න බැරි වුණා දෙවන මුවරලත් විනාශයටපත් වුණා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තුන්වන මුවරලක් ඉන්නවා తత్‍ර භික්කවේ තතියා මිගජාතා ඒවං සමචින්තේසෝ මහණෙනි මේ තුන්වන මුවරැළේ ඉන්න මුවන් කල්පනා කරනවා පළවෙනි මුවරැළ වැද්දාගේ තන වගාවට ගිහිල්ලා මුසපත් වෙලා මුලාවටපත් වෙලා තනකොළ කාලා තනකොළ අනුභව කරලා අනතුරු හඳුනා ගන්න බැරුව වැද්දාගේ වසඟයට ගියා දෙවන මුවරැළත් වැද්දාට සහ මේ උගුලට තියෙන බය නිසා වනයේට ඇතුල් වෙලා වනයේ ඈතට ගිහිල්ලා ජීවත් වෙන්න උත්සාහවත් වුණා. නමුත් නියං කාලය නිදාග සමය පෑවුම් කාලේ වැඩි වෙනකොට තනකොළ නැති වෙනකොට නැමත වතාවක් සොයාගෙන ඇවිල්ලා මේ වැද්දාගේ තන වගාවට ඇතුල් වෙලා ඔවුන් මුසපත් වෙලා මුලාවටපත් වෙලා වැද්දාගේ වසඟයට ගියා. පළවෙනි පිරිසත් නැසී ගියා, දෙවන පිරිසත් නැසී ගියා. අප විසින් දැන් මේ ජීවිතයත් ආරක්ෂා කරගෙන නියං කාලෙනුත් බේරිලා වැද්දාගේ තනකොළත් අනුභව කරලා ජීවත් වෙන ක්‍රමයක් කල්පනා කරන්න ඕන කියලා හිතලා තුන්වන මුවරංචුව කල්පනා කරනවා යන්නෝන මයං අමුං නිවාපං නිමුත්තං නේවාපිකස්ස උපනිස්සාය ආසයන් කප්පේයාම ඔවුන් හිතනවා අපි මේ වැද්දාගේ තනකොළ වගාව වෙත ගිහිල්ලා තනකොළ අනුභව කරලා සැඟවිලා ජීවත් වෙමු සැඟවිලා වැද්දාට මුණ නොගැසෙන විදිහට සැඟවිලා තනකොළ අනුභව කරමින් කුසගින්නත් නිවාගෙන පටිච්චන්න ස්ථානයක සැඟවී ජීවත් වෙමු. ඔවුන් එහෙම කල්පනා කරලා తත්‍රාසයන් කප්පෙත්වා අමුන් නිවාපන් නිමුත්තං නේවාපිකස්ස අනනුපකජ්ජ අමුත්ථිතා භෝජනානි භුංජිසාම ඔවුන් කල්පනා කරනවා ඒ විදිහට කල්පනා කරලා මේ වැද්දාගේ තනකොළ වගාවට ඇතුල් වෙන්නේ බොහොම කල්පනාවෙන් දැන්. දන්නවා පළවෙනි මුවරංචුවත් විනාශ වුණා දෙවන මුවරංචුවත් විනාශ වුණා. දැන් තුන්වෙනි මුවරංචුව යන්නේ බොහොම උපක්‍රමයක් එහෙම නැත්නම් මුවාගෙන් මුවන්ගේ මුවන්ට තියෙන අනතුරෙන් වැද්දන්ගෙන් බේරෙන විදිහක් කල්පනා කරමින් තමයි මේ කුස පුරවා ගන්න යන්නේ. දැන් බලන්න මේ හැම මෝරංචුවක්ම විනාශ වෙන්නේ කුමක් නිසාද? කුසගින්න නිසා, පිපාසය නිසා. කුසගින්න සංසිඳවා ගන්න, පිපාසය සංසිඳවා ගන්න, වග විභාගයකින් තොරව අනතුරු සහිත ගොදුරු බිමකට යාමේ ඵලයක් හැටියට පළවෙනි මෝරංචුවත් විනාශ වුණා. දෙවන මෝරංචුවත් විනාශ වුණා. පළවෙනි මෝරංචුවටත් මෙච්ච දේ තමයි ඔවුන් මුලාවටපත් වීම. ගොදුරු බිමට ඇතුල් වෙලා මුලාවටපත් වුණා. තනකොළ ටිකක් අනුභව කරලා කැලේකට ගිහිල්ලා සැඟවිලා හිටියනම් ජීවත් වෙන්න තිබුණා. දෙවන මුවරංචුවත් මුලින්ම හිතුවාන තුරක් තියෙනවා කියලා පුළුවන් තරම් ඈතකට ගිහිල්ලා සැඟවිලා හිටියා. කුසගින්න නියං කාලයේ පෑවුම උත්සන්න වෙනකොට ආහාර හිඟ වෙනකොට තනකොළ හිඟ වෙනකොට ඔවුන්ට දරා ගන්න බැරි වුණා නැවතත් අර රසය හොයාගෙන ඇවිල්ලා මුලාවටපත් වුණා. දැන් තුන්වන මුවරංචුව කල්පනා කරනවා පළමු රංචු දෙකටම පළමු මුවන් දෙවර්ගයටම සිද්ධ වෙච්ච මේ අනතුර. ඉන් අනතුර වුන් හිතනවා අපි මේ නියං කාලයේ පෑවුම් කාලේ වැද්දාගේ තනකොළත් අනුභව කරලා වැද්දා විසින් තබලා තියෙන ජලයත් පානය කරලා ඔහුට නොපෙනෙන විදිහට ඒ ආවට සැඟවිලා ඉමු කියලා. සැඟවිලා ඉමු. ඒ විදිහට හිතලා බොහොම කල්පනාවෙන් යුක්තව තනකොළත් අනුභව කරලා මුලාවටපත් වෙන්නේ නැතුව අනතුරක් තියෙනවා කියලා දැනගෙන ඒ සමීපයේ තැනක මොවුන් සැඟ වෙනවා. ඉතින් මෙහෙම සැඟ වෙනකොට తత్ర භික්කවේ නේවාපිකස්සච නේවාපික පරිසායත ඒ තද හෝසි මහණෙනි වැද්දා ඇතුළු වැඩි පිරිසට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා සතස්සු නාමිමේ තතියා මිගජාතා කේතු භීනෝ මේ තුන්වන මුවරංචුව නම් බොහොම කපටි මුවරංචුවක් වැද්දාට හිතෙනවා බොහොම කපටි මුවරංචුවක් ඉද්ධිමන්තස්සු නාමිමේ තතියා මිගජාතා පරජනා හරියට යක්ෂයෝ වගේ කියලා කියනවා පරජනා බොහොම කෛරාටික මෝරන්තුවක් කියලා කල්පනා කරනවා කිමන්ත නාම නිවාපන් නියුත්තං අප විසින් වපුල වපුරන ලද තන වගාවට ඇවිත් තනකොළත් අනුභව කරනවා ජලයත් පානය කරනවා නච නේසං ඥානාම ආගතින් වා ගතින් වා කොහෙන්ද එන්නේ කොහෙද සැඟවෙන්නේ කොහෙන්ද පිට වෙන්නේ කියලා හොයාගන්නත් නැහැ. ඉන් අනතුරුව කල්පනා කරනවා මේ වැද්දා ඇතුළු වැඩි පිරිස යන්නෝන මයන් ඉමං නිවාපන් නිමුත්තං මහතේහි දණ්ඩ වාකරාහි සමන්තා සප්පදේශං අනුපරිචාරයාම වැද්ද ඇතුළු පිරිස කල්පනා කරනවා අපේ මේ තනවගාව අපි වැටකින් ආවරණය කළා නෑ. ඒ නිසා මේ තුන්වන මුවරංචුව අල්ලා ගන්න නම් වැටක් බඳින්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේශනාව ගැන හොඳට අවධානයෙන් ඉන්න. කල්පනාවෙන් ඉන්න. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණනි මම මේ දේශනා කරපු දේශනාව මෙන්න මේ බඳු ධර්මපරයායක් උදෙසායි දේශනා කරන්න කියලා. තුන්වන මුවරංචුව අල්ලා ගන්න දැන් වැද්ද ඇතුළු වැඩි පිරිස සුවිශාල වැටක් මේ තන වගාව වට කරලා බඳිනවා. ඉතින් මේ විදිහට බැඳ පස්සේ තන බිම තන බිම වැට වට කරලා වැට බැඳ පස්සේ අද්දසාංසෝ කෝ භික්කවේ නේවාපිකෝච නේවාපික පරිසාච තතියානම් මිගජාතානම් ආසයං යත්හතේ ගාහං අගමින්සෝ මහණෙනි ඔය විදියට තුන්වන මුවරැළ අල්ලා ගන්නට වැටක් බැන්දට පස්සේ වැද්දා ඇතුළු වැඩි පිරිසට පුළුවන් වෙනවා මේ සැඟවිලා ඉන්න මුවරැළ අල්ලා ගන්න. දැන් වැට බැඳලා තියෙන්නේ එක තැනකින් ඇතුල් වෙන්න පුළුවන් එක ප්‍රදේශයකින් ඇතුල් වෙන්න පුළුවන් එතනින්ම තමයි පිට වෙලා යන්න තියෙන්නේ ඉතින් මේ මුවන්ට ඒ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ එනිසා ඔවුන් මේ වැට ඇතුළට කොටු වුණා තන භූමියට කොටු වුණා තන භූමියට කොටු වෙලා මුසපත් නොවි මුලාවටපත් නොවි තනකොළ අනුභව කළත් මුලාවටපත් වෙන්නේ නැතිව අනතුරක් තියෙනවා කියලා දැනගෙන තනකොළ අනුභව කරලා සැඟවෙන්න උත්සාහවත් වුණත් වැඩක් නැහැ. වැද්දා ඇතුළු වැඩි පිරිස ඊට වඩා කල්පනා කරලා නුවණින් කල්පනා කරලා වැටක් බැඳලා ආරක්ෂා කළා තන භූමිය. ඒ වැටට කොටු වුණාට පස්සේ වැට ඇතුළට කොටු වුණාට පස්සේ සියලුම පාහේ තුන්වන මුවරැළේ මුවන් විනාශයටපත් වෙනවා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි හතරවන මුවරැලක් ඉන්නවා. දැන් පළවෙනි මුවරැල කිසි වග විභාගයක් නැතිව වැද්දාගේ තන වගාවට තන භූමියට ඇවිත් තන කොළ අනුභව කරලා මුලාවටපත් වෙලා වැද්දාගෙන් මරුම් කෑවා. දෙවන මුවරැලත් වැද්දාගෙන් මරුම් කෑමට ඇති භය නිසා වනයේ ඈත සැඟවිලා ජීවත් වෙන්න කියලා ගිහිල්ලා නියං කාලේ පෑවුම් කාලේ වැඩි වෙනකොට කුසගින්න පිපාසය වැඩි වෙනකොට නැවතවතාවක් මේ තන බිමට ඇවිල්ලා මුලාවටපත් වුණා තනකොළ අනුභව කරලා වැද්දාගෙන් මරුම් කෑවා මේ දෙකරුණම මේ මුවරැල් පළමු මුවරැලට දෙවන මුවරැලටත් වෙච්ච විනාශය ගැන කල්පනා කරලා තුන්වන මුවරැල කල්පනා කරනවා වැද්දාගෙන් බේරිලා වැද්දාගෙන් සැඟවිලා වැද්දා විසින් වවන ලද තනකොළත් අනුභව කරලා අප ජීවත් වෙමු කියලා. නමුත් වැද්දා ඊට වඩා එහායින් කල්පනා කරලා වැටක් බැඳලා තුන්වන මුවරැලත් තමන්ගේ වසඟයට ගත්තා. මුවාගේ තුන්වන මුවරැලේ සියලුම පාහේ මුවන් මරුම් කෑවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවන මුවරැලක් ඉන්නවා මහණෙනි. ඒ හතරවන මුවරැල කල්පනා කරනවා යේ කෝතේ පඨමා මිගජාතා පළමුවන මුවරැළේ අයත් වැද්දාගේ තන වගාවට ගිහිල්ලා තණ්හාවෙන් තනකොළ අනුභව කරන්න ගිහින් මෙරුම් කෑවා දෙවන මුවරැළත් ඒ විදිහටම මෙරුම් කෑවා ඒ වගේම තුන්වන මුවරැළේ අයත් කල්පනාවෙන් ඉන්නවා කල්පනාවෙන් තනකොළ අනුභව කරනවා කියලා ගියාට වැඩක් නැහැ වැද්දා විසින් වැටක් බැඳලා ඔවුන්වත් විනාශ කළා එවං හිතේ තතියාපි මෙගජාතාන පරිමුච්චින්සෝ තුන්වන මුවරැලටත් බේරෙන්න බැරි වුණා. ඉන් අනතුරුව වුන් කල්පනා කරනවා යන්නූන මයං යත්හ අගති නේවාපි කස්සච නේවාපික පරිසායත තත්‍රාසයන් කප්පේයාම තත්‍රාසයන් කප්පෙත්වා අමුං නිවාපන් නිමුත්තං නේවාපි කස්ස අනනුපකජ්ජ අමුච්චිතා භෝජනානි භුංජිස්සාම හතරවන මෝරැලේ මුවන් කල්පනා කරනවා මුල් රංචු තුනටම වෙච්ච මහ විනාශය ජීවිත හානිය කල්පනා කරනවා දැන් අපට අනුභව කරන්න තනකොළ මේ වනාන්තරේ වෙන තැනක නෑ එනිසා අපට තියෙන එකම ගොදුරු බිම තමයි මේ වැද්දාගේ ගොදුරු බිම ඒ වගේම පානය කරන්න ජලයක් වෙන වනාන්තරේ නෑ මේ වැද්දා විසින් තබලා තියෙන ජලය තමයි පානය කරන්න වෙන්නේ. හැබැයි මේ තන බිමට ඇතුල් වෙලා මොහොතක් හෝ ප්‍රමාද වුණොත් ඒ ප්‍රමාදය නිසා වැද්දා විසින් අපව ග්‍රහණයට ග්‍රහණයට ගන්නවා. එනිසා වෙලාව බලලා කල්පනාවෙන් මුලාවට පත්වන්නේ නැතිව කොළපාට තනකොළ දැකපු පමණින් ඒ පිළිබඳව ඡන්ද රාගය පෙරේතකම ඇති කරගන්නේ නැතිව තනකොළ ටිකක් අනුභව කරලා පැන් ටිකකුත් පානය කරලා වැද්දාගෙන් බේරිලා වනාන්තරයේ ඈත ප්‍රදේශයකට ගිහිල්ලා සැඟවිලා කාලය ගත කරන්න ඕන. බඩගින්න වෙලාවට, කුසගින්න තියෙන වෙලාවට, පිපාසය තියෙන වෙලාවට වැද්දාගේ තනවගාවෙන් තනකොළක් ජලයත් පානය කරලා මේ හතරවන මුවරැළේ ඇත්තෝ වැද්දාටවත් වැද්දාගේ පිරිසටවත් යන්න බැරි ඈත කඳු සිකරයකට ගිහිල්ලා ආරක්ෂා සහිතව කාලේ ගත කරනවා මහණෙනි මේ හතරවන මුවරැළ වැද්දට හඳුනා ගන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ හතරවන මුවරැල්ල අල්ල ගන්න කියලා නැවත වතාවක් වැද්දා බැඳපු වැට සිදුරු තැන් තියෙන තැන් සියල්ල වහලා බලාගෙන ඉන්නවා. නමුත් අල්ලා ගන්න බෑ. හේතුව තමයි වැද්දා වැද්දාගේ සෙවීම, වැද්දාගේ අල්ලා ගැනීම, වැද්දාගේ ග්‍රහණය මේ සියල්ලම දන්නවා හතරවන මුවරැළ හොඳට දැනගෙන තමයි වැද්දා නැති වෙලාවක ඇතුළු වෙලා ඊටාම ඉක්මනින් දනකොළ අනුභව කරලා වහාම පලා යන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නේව කෝ භික්කමේ අද්දසාංසු නේවාපිකෝච නේවාපික පරිසාච චතුත්ථං චතුත්ථානං මිගජාතානං ආසයං මහණනි වැද්දා ඇතුළු වැඩි පිරිසට හතරවන මුවරැළ ඉන්න තැන හොයාගන්නත් බැරි වුණා. කීයටද කොයි වෙලාවටද එන්නේ කියලා හොයාගන්නත් බැරි වුණා. තනකොළ අනුභව කරන වෙලාව එන යන වෙලාවත් ඔවුන්ට හඳුනා ගන්න බැරි වුණා. తත්‍ර භික්කවේ නේවාපි කස්සක නේවාපික පරිසායත ඒ තද හොසී. මහණනි මේ වැද්දා ඇතුළු වැඩි පිරිසට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා. සතේ කොමයන් චතුත්ථේ නිගජාතේ ඝට්ටෙස්සාම ඉතින් අපි මේ හතරවන මුවරැළ හොය හොයා මීට වඩා මේ වනලැහැබ පීරාගෙන හතරවන මුවරැළ අල්ලා ගන්නට වෙහෙසුනොත් දැන් කල්පනා කරනවා තේ ඝට්ටිතා අඤ්ඤේ ඝට්ටෙසන්ති එහෙම හොය හොයා මුවරැළ අල්ලා ගන්න හැදුවොත් එහෙම ඒ මුවරැළේ ඉන්න මුවන් බය බයටපත් වෙලා පලා යනකොට මේ වනේ ඉන්න අනිත් සිව්පාසත්තු ඒ අත්වත් පලා යනවා. ඒ විදිහට අපේ ගොදුරු බිමට කිසිම සතෙක් එන්නේ නැහැ තනකොළ අනුභව කරන්න. එතකොට අපට ගොදුරක් නැති වෙනවා, දඩයමක් නැති වෙනවා. සත්තු මරා ගන්න, මුවන් මරා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙම හිතලා මේ වැඩි රැළ වැඩි වැද්දන්ගේ පිරිස කල්පනා කරන වැද්දා වැඩි පිරිස යන්නෝන මයන් චතුත්ථේ මිගජාතේ අජ්ජුපෙක්කේ යාම අපි මේ හතරවන මුවරැළ ගැන වැඩි දුරටත් හොයන්න නැතුව ඉමු. ඔවුන් තනකොළ ටිකක් කාලා ගියාට කමක් නැහැ. ඔවුන් අතර ඉන්න ඇතැම් මුලාවටපත් වෙච්ච මුවන් අපට අල්ලා ගන්න පුළුවන්. ඒ විදිහට හිතලා මහණෙනි චතුත්ථේ මිගජාතේ හතරවන මුවන් පිළිබඳව වැද්දා වැඩි පිරිස හොයන එක නතර කළා. එනිසාම මහණෙනි වැද්දාගෙන් බේරිලා තනකොළත් අනුභව කරලා මුලාවටපත් වෙන්නේ නැතුව මේ හතරවන මුවරැළේ මුවන් සුවසේ යෙහෙන් කාලය ගත කළා. ඔවුන් ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ මුවරංචු හතර උපමා කරගෙන ඔබටත් මටත් දේශනා කරන්නේ සංසාර දුකින් අත මිදෙන වැඩපිළිවෙලෙහි කොහොමද ඔබත් මාත් හික්මෙන්නට ඕන ඔබත් මාත් කොයි විදිහටද මේ ලෝකාමිසය එහෙම නැත්නම් මේ ලෝකයට තියෙන බැඳීම දුරු කර දාන්නට පිළිවෙත් පුරන්නට ඕන කය වචනේ මනස කොහොමද හසුරවන්න ඕන කියන කාරණයයි මේ උපමාවෙන් දේශනා කරන්නේ. නැවත වතාවක් සිහි කරන්නම් ඔබ මතක තියාගන්න. පළවෙනි මුවරංචෝ බග විභාගයක් නැතිව වැද්දාගේ තන භූමියට පැමිණ මුලාවටපත් වෙලා තනකොළ අනුභව කරනකොට වැද්දාගේ ග්‍රහණයට වැද්දාගෙන් මරුම් කන්න සිද්ධ වුණා. ඒ අනතුර දැකපු දෙවන මුවරංචුව වැද්දාගේ ගොදුරු බිම වර්ජණය කළා ඈතට ගිහිල්ලා කැලේ සැඟවිලා ජීවත් වෙන්න හදනවා. නියං කාලේ පෑවුම් කාලේ උස්සන්න වෙනකොට තනකොළ වතුර සිඳී යනකොට වියලී යනකොට නැවත වතාවක් වුන් වැද්දාගේ ගොදුරු බිමට ඇවිල්ලා මුලාවටපත් වෙලා තනකොළ අනුභව කරලා විනාශයටපත් වෙනවා. මැද්දා විසින් මරුම් කනවා මේ අනතුරු දෙකම දැකපු තුන්වන මුවරංචුව කල්පනා කරනවා පළවෙනි මුවරංචුවත් දෙවන මුවරංචුවත් විනාශයටපත් උනේම කල්පනාවක් නැතුව ගිය නිසා කියලා මුලාවටපත් වෙච්ච නිසායි තනකොළ පිළිබඳව රසතණ්හාව ඇති වෙච්ච නිසායි එහෙම හිතලා අපි තනකොළ අනුභව කරලා සැඟවිලා ඉමු කියලා කල්පනා කරලා ඔවුන් සැඟවිලා ඉන්නකොට වැද්දා ඇතුළු පිරිස වැටකින් ආවරණය කරලා මේ තුන්වන මුවරැලත් තමාගේ ග්‍රහණයට ගන්නවා තුන්වන මුවරැලත් විනාශ වුණා මේ අනතුරු තුනම දැකපු හතරවන මුවරැල කල්පනා කරනවා මොහොම කල්පනාවෙන් නුවණින් යුක්තව වැද්දාගේ ගොදුරු බිමෙන් තනකොළ අනුභව කරලා ජලයත් පානය කරලා ඉන් අනතුරුව ඈත කඳු ශිඛරයකට ගිහිල්ලා සැඟවිලා ජීවත් වෙමු. වැද්දා උත්සාහවත් වෙනවා මේ හතරවන මෝරැල අල්ලා ගන්න නමුත් බැරි වෙනවා. අවසානයේ වැද්දා ඇතුළු පිරිස කල්පනා කරනවා හතරවන මෝරැල ගැන සෙවීම නතර කරලා දාමු. හේතුව කුමක්ද? හතරවන මෝරැල ගැන මීට වඩා හොයන්න ගියොත් ඒ මෝරැල මේ වනයෙන් පලා යනවා. ඒ මුවරැළ පලා යනකොට අනිත් සිව්පාසතුනුත් ඔවුන් පලා යනවා දැකලා පලා යන්න පුළුවන්. එහෙම වුණොත් එකම ගොදුරක්වත් එකම දඩයමක්වත් අපට මේ වනාන්තරේ නැති වෙනවා. එනිසා අපි හතරවන මුවරැළ ගැන හොයන එක නතර කරලා දාමු. මහණෙනි අන්නේ විදියට හතරවන මුවරැළ තම ජීවිතයත් රැකගෙන අනකොලක් කාලා කල්පනාවෙන් කාලය ගත කළා ජීවත් වුණා. ඔවුන්ට අනතුරක් නැහැ. වනාන්තරයේ වැද්දා ඇතුළු වැඩි පිරිසගෙන් දැන් ඔබ නුවණින් හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න උපමා හෝමේ අයම් භික්කවේ කතා අද්දස්ස විඤ්ඤාපනාය මහණෙනි මම නුඹලාට පරම ගම්භීර ධර්මකාරණයක් කියා දෙන්නයි මේ උපමාවකින් පළමු කොට කරුණු ඉදිරිපත් කළේ නැත්නම් මේ උපමාවක් කියා දුන්නේ මහණෙනි එමගින් නුඹලාට මේ ධර්මය උගන්වන්න නිවාපෝති කෝ මික්කවේ පංචන්නේ පංචන්නේ තං කාම ගුණානං අනිවචනං මහණෙනි මම වැද්දාගේ තන වගාව නැත්තං වැද්දා විසින් වපුරන ලද පැල වූ ලියලා ආ තනවගාව තන භූමිය හැටියට දේශනා කළේ පංචකාමයන්ට තියෙන ඡන්ද රාගය පිළිබඳවයි නැත්නම් පංචකාම ගුණික රාගය පිළිබඳවයි මම වැද්දාගේ තන භූමිය කියලා දේශනා කළේ වැද්දාගේ තන භූමියට උපමා කළේ පංචකාම ගුණික රාගය කුමක්ද පංචකාම ගුණික රාගය කියන්නේ ප්‍රියමනාප වූ රූපයන්ට ඇති කැමැත්ත ඕනෑකම ප්‍රියමනාප ශබ්දයන්ට ඇති කැමැත්ත උවමනාව ඕනෑකම ප්‍රියමනාප ගන්ධයන්ට ප්‍රියමනාප රසයට ප්‍රියමනාප ස්පර්ශයට කියන මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයට තියෙන කැමැත්ත චන්දරාගය ඕනෑකම බැඳී යාම ආස්වාදය මුසපත් වීම මෙන්න මේකට කියනවා පංචකාම ගුණික රාගය කියලා. පංචකාම ගුණික රාගය. පංචකාමයන් පිළිබඳව ඇති ඕනෑකම, සෙවීම, ගවේෂණය බුදුරජාණන් වහන්සේ වදාරනවා හරියට වැද්දාගේ තන භූමිය වගේ කියලා. වැද්දාගේ තන භූමිය වගේ. හොඳට සිහි කරන්න මේ ධර්මපරයාය. ඉන් අනතුරුව වදාරනවා නේවාපිකෝතිකෝ භික්ඛවේ මාරස්සේතා මාරස්සේතං පාපිමතු අදිවචන මහණනි මම වැද්දා කියලා කිව්වා නැත්තම් වැඩි පිරිස සහ වැද්දා කියලා කිව්වේ යමෙකුටද ඒ වැද්දා කියලා මම උපමා කළේ පාපී මාරයාට නමක් එහෙම නැත්තම් පාපී මාරයා වයි මම වැද්දාට උපමා කළේ ඔන්න සිහි කරන්න. පාපී මාරයා තමයි වැද්දාට උපමා කළේ. ඉන් අනතුරු වදාරනවා නේවාපික පරිසාතික හෝ භික්කමේ මාර පරිසායේතං අධිවචනං මහණනි වැද්දාගේ පිරිස කියලා මම යම් පිරිසක් හැඳින්නුවා වැද්දාගේ පිරිස කියලා මම කිව්වේ මහණනි නැත්තම් වැද්දාගේ වැඩි පිරිසට මම උපමා කළේ මාර පරිසායේ තං අධිවචනං මාරයාගේ පිරිසටයි වැද්දාගේ පිරිස කියලා කිව්වේ. නිගජාතාති කෝ භික්කවේ සමන බ්‍රාහ්මනානේ තං අධිවචනං මහණෙනි මුවන් කියලා මම කිව්වේ මුවරංචු කිහිපයක් ගැන උපමා කළේ මහණෙනි උපමාවකින් මුවරංචු කිහිපයක් ප්‍රකාශ කළේ මේ ලෝකේ ඉන්න ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ගැන නැත්නම් මේ ලෝකේ ඉන්න මේ දුකෙන් අත මිදෙන්න පිළිවෙත් පුරාණට උත්සාහවත් වන මේ දුකෙන් අත මිදෙන්න වෙහෙසෙන පිරිස් ගැන ශ්‍රමණයෝ කිව්වත් බ්‍රාහ්මණයෝ කිව්වත් අසරණ මිනිස්සු කිව්වත් අසරණ දෙවියෝ බ්‍රහ්මයෝ කිව්වත් මෙන්න මේ පිරිස තමයි බුදුරජාණන් වහන්සේ මුවන්ට උපමා කළේ. තවම මායාගේ වසඟයෙන් ගැලවිලා නැති ගැලවෙන්නට උත්සාහවත් වන පිරිස තමයි මුවන්ට උපමා කළේ ශ්‍රමණ ග්‍රහක්මනවරු පිළිවෙත් පුරන වත් පිළිවෙත් සම්පාදනය කරන ඒ ඒ පිළිවෙත් ක්‍රම අනුගමනය කරමින් කාමයන්ගෙන් රූපාරූපයන්ගෙන් ලෞකික ධර්ම වලින් කෙලස් ධර්ම වලින් අත මිදෙන්න බලාපොරොත්තු වන පිරිස තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉන් අනතුරුව తత్ర භික්කවේ පඨමා සමන බ්‍රාහ්මනා අමුං නිවාපං නිමුත්තං මාරස්ස අමෝනිත ලෝකාමිසානි අනුපකජ්ජ මුත්හිතා භෝජනානි භුංජින්සෝ තේ තත්ථ අනුපකජ්ජ මුත්හිතා භෝජනානි භුංජමානා මදං ආපජ්ජින්සෝ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි පළමු වන ශ්‍රමණ කණ්ඩායම එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න විමුක්තිය හොයාගෙන යන ශ්‍රමණවරු ඉන්නවා බ්‍රාහ්මණවරු ඉන්නවා ඔබ අප වගේ පිරිස් ඉන්නවා ඉතින් මේ පළමු පිරිස මේ පංචකාමයන් නම් වූ ලෝකාමිසයට ගිජු වෙලා මේ ලෝකාමිසයට මුසපත් වෙලා ප්‍රියමනාප රූපයෙන් ලබන ආස්වාදයේ ගැනම කල්පනා කර කර ලස්සන රූප සොය සොයා ආයුව මල බලා ආයුව ආස්වාදනය කර කර ඒ සැප වේදනාවම හොයමින් මිහිරි ශබ්ද සොය සොයා ඒව අසමින් ඒව ඒව ආස්වාදනය කරමින් ඒවට මුසපත් වෙලා ඒ ඔස්සේම නැසී යමින් මිහිරි රසයන් ගන්ධයන් ස්පර්ශයන් මේ සොයමින් මේ කාමයන් සොයමින් ඇවිදිනවා කාමයන් ගවේෂණය කරමින් ඇවිදිනවා එහෙම කාමයන් ගවේෂණය කරමින් ඇවිදිනකොට හරියට අර පළමුවෙනි මුවරංචුව වැද්දාගේ තන වගාවට තන භූමියට ගිහිල්ලා කිසිම වග විභාගයකින් තොරව කිසිම හැවීමකින් බැලීමකින් තොරව තනකොළ අනුභව කරලා එතනම මුලා වෙලා ඒ රසයට ගිජු වෙලා අවසානයේ වැද්දාගෙන් නරුම් කෑව වගේ මේ පළවන මුවරංචුව විනාශ වුණා වගේ මේ ලෝකේ ඉන්න සමහර කෙනෙක් ඇතම් කෙනෙක් පංචකාමයන්ට මුලාවටපත් වෙනවා. ප්‍රියමනාප රූපේ ආස්වාදය නිසා හිත බැඳී යනවා. මිහිරි ශබ්දයන්ගේ තියෙන ආස්වාද ජනක ස්වභාවය නිසා මුළු මනින්ම සිත බැඳී යනවා. මිහිරි ගන්ධයන්ගේ මිහිරි රසයන්ගේ මිහිරි ස්පර්ශයන් සොය සොයා සොය සොයා යනවා. ඔවුන් බැඳී යනවා. කුඩා මහ දරුවාගේ පටන් වැඩිවියටපත් වූ වයසටපත් වූ මහල්ලා දක්වාම ඒ ඒ මට්ටමින් මෙන්න මේ කාමයන් හොයනවා අවසානයේ ඔවුන් මේ කාමයන් සොයාගෙන ගිහිල්ලා මුසපත් වෙලා කාමයන් පරිභෝග කරලා මායාගේ වසඟයට යනවා කෙලස් මායාගේ වසඟයට යනවා ස්කන්ධ මායාගේ වසඟයට යනවා පාපී මාරයාගේ පරිනිම්මිත වසවත්තී දෙව්ලොව රජකම් කරන පාපී මාරය ඇතුළු පිරිසගේ වසඟයට යනවා. අකුසල කර්මයන් සකස් කරමින් අபிසංඛාර මාරයන්ගේ වසඟයට යනවා. ඒ වගේම මේ ජීවිතේ මැරිලා යනවා. ධර්ම අවබෝධයක් ලබන්නේ නැහැ. ඔබ හොඳින් කල්පනා කරන්න. පළවෙනි මුවරන්තුව නැසුනේම මුලාවටපත් වෙච්ච නිසා. අන්න ඒ වගේ මේ ලෝකේ බොහෝ දෙනෙක් ඔබ ආපාතර ජීවත් වන බොහෝ දෙනෙක් පංචකාමයන් නිසා පුදුම විදිහට මුලාවටපත් වෙලා ලෝකේ කොයි කාලෙත් අතීතයේ වර්තමානයේ අනාගතයේ තුන් කාලයේම මෙබඳු පිරිස් ලෝකේ ඉන්නවා මුලාවටපත් වෙනවා මුලාවටපත් වෙලා කාමයන් මැත්තේම නැහෙනවා බහතෝරණ වයසේ පටන් මැරෙන මොහොත දක්වාම කාමයන්මයි සොයාගෙන යන්නේ රූපයේ තියෙන ආදීනම කියා දුන්නට වැටහෙන්නේ නැහැ. ශබ්දයේ තියෙන ආදීනම කියා දුන්නට වැටහෙන්නේ නැහැ. රූප රාගෙහි, ශබ්ද රාගෙහි, ගන්ධ රාගෙහි, රස රාගෙහි, පොට්ටබ්බ රාගෙහි මේ පංචකාම ගුණික රාගෙහි තියෙන, ඡන්දෙහි තියෙන ආදීනමය දුක කියලා දුන්නට වුන් වටහා ගන්නෙ නැහැ. මේක වහා වෙනස් වෙනවා කියලා කියලා දුන්නට මේ බොහොම අනාත්ම ධර්මයක් කියලා කියලා දුන්නට නැවත නැවත දුක ජනනය කරනවා කියලා කියලා දුන්නට දුක උපදින්නේ මේ පංචකාම ගුණික රාගයට බැඳී යාම මත කියලා කියලා දුන්නට ඔවුන් ඒක අවබෝධ කරගන්නේ නැහැ. ඔබ හොඳින් කල්පනා කරන්න. අද වෙනකන් මේ මොහොත වෙනකන් ඔබට මේ ජීවිතයේ දැනුමුතුකම් තියෙන කාලේ යම් දුකක් ආවනම් ශෝකයක්, වැළපීමක්, එපා වීමක්, නුරුස්නාකමක්, පාළුවක්, තනිකමක් මේ වගේ හිතට වද දෙන යම් සිතිවිල්ලක් ආවනම් ඒ ආවේම හොඳින්ම බලන්න එක්කෝ ප්‍රියමනාප රූපයක් ඔබට නැතිවීම නිසා එක්කෝ ප්‍රියමනාප ශබ්දයක් ඔබට නැතිවීම නිසා බලාපොරොත්තු වෙච්ච දෙයක් වෙන්න පුළුවන් ළඟ තිබ්බ දෙයක් වෙන්න පුළුවන් ළඟ තිබුණා හෝ වේවා බලාපොරොත්තු වූ හෝ වේවා ප්‍රේමනාප රූප ඔබට නැති වුණා. ඒ නිසා කඳුළු ඉපදුණා. ප්‍රේමනාප ශබ්ද ඔබට නැති වුණා. ප්‍රේමනාප ගන්ධයන් ඔබට නැති වුණා. ප්‍රේමනාප රසයන්, ප්‍රේමනාප ස්පර්ශයන්, සැප සම්පත්, සැපය, සොම්නස, ප්‍රීතිය, සතුට හොයාගෙන ගියපු දේවල් ඔබට අහිමි වුණා. ඒ අහිමි වූ නිසාමයි අද වෙනකන් ඔබට යම් වදයක් වේදනාවක් පීඩාවක් දුකක් හිත ඇතුලේ කරදරයක් යම්බඳු වූ වේදනාකාරී ස්වභාවයක් හිතේ ඇති වුණා නම් ඇති උනේම ඔන්න ඔය කියන පංචකාම ගුණික රාගය මුල් කරගෙනමයි අතීත සසරෙත් එහෙමයි එහෙම නැත්නම් ඔබට අනේ මට සමාධිය උපදවා ගන්න බැරි වුණා අනේ මට සීලය දිනු කරගන්න බැරි වුණා අනේ මට දන් දීලා පින්ටස් කරගන්න බැරි වුණා ඒ විදිහටත් යම් පසුතැවීම් එනවා හිතට හැබැයි ඊට වඩා ඔබට හිත කකියන විදිහේ හිතට වදයක් වන විදිහේ හිත රිදුම් දෙන සියලු දුක්ඛිත වේදනාවන්, දෝමනස් වේදනාවන් උපන්නේම අතිශයින්ම බහුල ලෙස ගත්තොත් බලාපොරොත්තු වූ කාමයන් එක්කෝ තිබිලා නැති වුණා, එක්කෝ ලැබෙන්න ගිහිලා නැති වුණා, එක්කෝ ඉච්ඡා භංගත්වයට බලාපොරොත්තු සුන්වීමටපත් වුණා එක්කෝ ලැබිච්ච දේ පිළිබඳව සෑහීමකටපත් වෙන්න බැරි වුණා සෑම අතකින්ම විමසනකොට කාමයේ නිසාමයි ඔබ කඳුළු හෙළුවේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න අදවත් පළවෙනි මුවරංචුව වැද්දාගේ ගොදුරු බිමට ගිහිල්ලා මුලාවටපත් වුණා වගේ මේ ලෝකේ බොහෝ දෙනෙක් පංචකාම ගුණික රාගයට මුසපත් වෙලා පංචකාම ගුණික රාගයට වසඟ වෙලා මේ ලෝකේ කොච්චරනම් මිනිසු විනාශ වෙනවද ඇතම් කෙනෙක් සිය දිවි නසාගෙන ජීවිතේ නැති කරගන්නවා අත්පා තමා විසින්ම කපාගෙන ජීවිතේ නැති කරගන්නවා අන් අයගේ අන් අයගේ ජීවිත විනාශ කරලා මරා දාලා අත්පා කපා දාලා තමනුත් අනුනුත් නැහිලා යනවා අන් අයගේ දේපල විනාශ කරනවා තමන්ගේ දේ විනාශ කරගන්නවා තමන්ගේ සීලාදී ගුණ විනාශ කරගන්නවා අන් අයට ජීවත් වීමේ අයිතිය නැති කරනවා තිරිසංගත සතුන් දහස් ගණනින් ලක්ෂ ගණනින් මරා දානවා පංච දුෂ්චරිතයෙන් මිනිස්සු දස අකුසලයෙන්ම මේ මිනිස්සු මුලාවටපත් වෙලා ඉන්නේ කුමක් නිසාද හොඳට විමසන්න ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවට තියෙන බැඳී යාම මුල් කරගෙනමයි බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාවෙන් තොරව ඔබට මේ සසර දුකින් මේ මුලාවෙන් මේ මහා කරදරයෙන් වෙන ගැලවීමක් නැහැ. එනිසායි මේ ඊ타ත්ම සිහි කල්පනාවෙන් තෝරා ගන්නට ඕන කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෝකේ ඉන්න ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු දුකෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන් පංචකාමයන්ම සේවනය කරනවා පංචකාමයන්ම සොය සොයා යන ඔවුන් පළමුවනේ මුවරැළ වගේ මායාවේ වසඟයට ගිහිල්ලා ජරා මරණ වලින් පිරුණ සංසාරයට නැවත නැවත පැමිණිලා නැවත නැවත දිර දිරා නැවත නැවත මෙරි මෙරි තිරිසම් പ്രേත අසුර අපායන්හි වැටි වැටි දුක් විඳිනවා ගැලවිල්ලක් නැහැ ඊළඟට වදාරනවා මහණෙනි తත්‍ර භික්කවේ ဒ ුතියා සමන බ්‍රහ්මනා එවං සමචින්තේසු මහණෙනි මේ ලෝකේ තවත් ඉන්නවා ශ්‍රමණවරු බ්‍රහ්මණවරු කොටසක් මේ ලෝකේ ඇතැම් පිරිසක් ඉන්නවා මේ දුකෙන් අත මිදෙන්න බලාපොරොත්තු වෙන හරියට අර දෙවන මුවරැලට වුන් උපමා කරනවා දෙවන මුවරැල කල්පනා කළා පළමුවෙනි මුවරැලට වෙච්ච විනාශය අන්න ඒ වගේ මේ ලෝකේ ඉන්න ඇතැම් පිරිස් කල්පනා කරනවා මේ කාමයන්ට ගිජු වෙලා කාමයන්ට වසඟ වෙලා කාමයන්ට බැඳලා ඉන්න ගියෝතින් මේක මහා විනාශයකට හේතුවක් බොහෝ දෙනා පව් රැස් කරගෙන මැරිලා යනවා බොහෝ දෙනා අකුසල් රැස් කරගෙන මැරිලා යනවා ඒ නිසා අපි මේ කාමයන්ගෙන් නිදහස් වෙන්න ඕන එහෙම කියලා හිතලා වදාරනවා මහණෙනි ඒ ඇත්තෝ යන්නෝන මයං සබ්බසෝ නිවාප භෝජනා ලෝකාමිසා පටිවිරමෙයාම භයභෝගා සබ්බසෝ පටිවිරතා අරඤ්ඤායතනානි අධ්‍යෝගහෙත්වා විහෙරෙයාම ඔවුන් කල්පනා කරනවා අප මුළු මනින්ම මේ කාමයන් අතහැර දාලා මහා වනයේකට ගිහිල්ලා තපස්කම් කරමු පැවිදි ජීවිත ගත කරමුයි කියලා මේ ලෝකේ සමහර කෙනෙක් කල්පනා කරනවා එහෙම කල්පනා කරලා භව භෝග සම්පත්, ගේ දොර ඉඩ කඩම් යානමාන වතු කුඹුරු පිට දුවා දරුවන් හරක බාන මේ සියල්ල අතහැර දාලා වනගත වෙනවා. වනගත වෙලා ඇතම් කෙනෙක් තේ තත්හ සාක භක්කාපි අහේසෝ. ඇතම් කෙනෙක් ගස්වල තියෙන දලු අනුභව කරනවා. දද්දුල භක්කාපි අහේසු මැලියම් වර්ග, නීවාර, ඒ වගේම නොඑක් විදිහේ ගස්වල පොතු ගෝමය භක්ක ගවයන්ගේ ගොම මේ වගේ දේවල් අනුභව කරනවා ඒ කාලේ හිටියා මේ වගේ පිරිස් එනිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බුදු වැසින් ලෝකෙ දෙස බලනකොට මේ සියලු විකාරයන් පෙනුණා ලෝකෙ මිනිස්සු සැනසීම සතුට ගැලවීම විමුක්තිය හොයාගෙන කරන දේවල් බුදුරජාණන් වහන්සේට මොනතරම්නම් බුදු කරුණාවක් ඇති වෙනවද ලෝකෙ දෙස බලනකොට ඉතින් ඒ විදිහට මහණෙනි වනමූල පලාහාරේන යාපේසෝ සමහර පිරිස් මහ වනයේට ගිහිල්ලා වනමුල් දලු කොළ ගෙඩි අල අනුභව කරලා ජීවත් වෙනවා පවත් ඵල භෝජී ඒ වගේම සමීපේ ලැබෙන දෙයක් පමණක් කැලයට ගිහිල්ලා අනුභව කරලා වැඩි ඇතුළට යන්නේ නැතුව හොය හොයා යන්නේ නැතුව ගසකින් දෙකකින් දලු ටිකක් කඩාගෙන අනුභව කරලා ජීවත් වෙනවා. මේ විදිහට වනාන්තයට ගිහිලා ජීවත් වෙනකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ ලෝක දෙස දකින හැටි අපි හිතමු කෙනෙක් පැවිදි ජීවිතයටපත් වෙනවා කියලා. පැවිදි ජීවිතයටපත් වෙලා පැවිදි ජීවිතයටපත් වෙලා මහානකම් කරනම, සිල් ආරක්ෂා කරගෙන ඉන්නම. හැබැයි දානි හරියට ලැබෙන්නේ නැහැ. කාලයක් යනවා දැන් අපේ රටේ අතීතයේ ආවේ බැමිණි බැමිණිතියා සාගතය කියලා. බ්‍රාහ්මණ තිස්ස භය විශාල පිරිසක් සිවුරු ඇරලා ගියා මහාන වෙලා හිටපු විශාල පිරිසක් සිවුරු ඇරලා ගියා තවත් ස්වාමින් වහන්සේලා බොහෝම දුකසේ ජීවත් වෙලා බැරිම තැන සිවුරු ඇරලා ගියා සමහර ස්වාමින් වහන්සේලා වනගත වෙලා වනාන්තරයේ ඉන්න නැත්තම් දීපු දේවල් වලින් කොහොම හරි ජීවිතය රැකගත්තා. ඇතැම් ස්වාමීන් වහන්සේලා දඹදිවට වැඩම කරලා නියං කාලය අවසන් වුණාම ලංකාවට නැවත වැඩියා. අන්න ඒ වගේ මේ ලෝකේ නැතම් කෙනෙක් පැවිදි ජීවිතයටපත් වෙලා තාපස ප්‍රවෘජාවෙන් වෙන්න පුළුවන්, තාපසයෙක් හැටියට වෙන්න පුළුවන්, බ්‍රාහ්මණයෙක් හැටියට වෙන්න පුළුවන්, සන්‍යාසි විදියට ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්, ආජීවකයෙක් හැටියට වෙන්න පුළුවන්. ඒ කාලේ දඹදිව තලයේ නොඑක් විදිහේ ශ්‍රමණ කුල පැවිදි සම්ප්‍රදායන් තිබුණා. ඉතින් ඒ ඇත්තෝ ඒ විදිහට වනගත වෙලා විමුක්තිය හොයාගෙන ලැබෙන දෙයකින් කාලෙගත ජීවත් වෙලා කාලෙගත කරනකොට මහා නියං කාලයක් එනවා වැසි නැති කාලයක් එනවා අර දෙවන මුවරංචුව වගේ ඉතින් තනකොළක් නැහැ ජලයක් නැහැ නැවත වතාවක් වැද්දාගේ ගොදුරු බිමට ආව අන්න ඒ වගේ මේ ශ්‍රමණවරු බොහෝ කාලයක් මහානකම් කරලා ඉවසීමෙන් මහානකම් කරලා කැලයේ අනුභව කරන දේවල් නැති වෙනකොට මහා නියං කාලයක් ආවට පස්සේ නැවත වතාවක් ගිහි ගෙවල් බලා එනවා. ඒ කාලේ ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය බ්‍රහ්මණ කුලවල උපන්න ඇත්තෝ කුඩා කාලයේ අවුරුදු 20ක් විතර වගේ වෙනකන් ඉගෙන කියාගෙන වේද ග්‍රන්ථ ඉතිහාසය අක්ෂර ශාස්ත්‍රය ඡන්ද ශාස්ත්‍ර අලංකාර ශාස්ත්‍ර මේවා ඉගෙන කියාගෙන කෝෂ ශාස්ත්‍ර මේවා ඉගෙන ගියාගෙන ඉන් අනතුරුව ඒ ඇත්ත භ්‍රමචර්යාවක් සමාදම් වෙලා වනගත වෙනවා වනාන්තර වලට ගිහිල්ලා තාපසවරු හැටියට ජීවත් වෙනවා සමහර විට අවුරුදු 40ක් 50ක් ජීවත් වෙලා ඒ ඇත්ත කල්පනා කරනවා දැන් ඔය බුරුමේ වගේ රටවල් වල බොහෝ දෙනා තරුණ පිරිස් පැවිදි වෙන්නේ ජීවිතේ අවුරුද්දක් දෙකක් හෝ පැවිදි වෙලා හිටියා කියන කවුරු සලකන්නේ බොහොම වටිනා දෙයක් හැටියට. ගුණ ධර්ම පිහිටන්න යහපත් ආචාර සමාචාර පිහිටන්න ඒක හේතුවක් හැටියට වුන් සලකනවා. අන්න ඒ වගේ ඒ කාලේ හිටපු බ්‍රහ්මනවරු වනගත වෙලා අවුරුදු 30ක් 40ක් 50ක් කැලේ ඉන්නකොට කල්පනා කරනවා අපි මේ විදියට වනගත වෙලා ජීවත් වුණොත් අපේ බ්‍රාහ්මණ પરම්පරාවන් සිඳිලා යනවා එනිසා ඔවුන් වනාන්තරයෙන් නැවත වතාවක් බ්‍රහ්මණ ගම්මාන බලා ඇවිල්ලා විවාහ කටයුතු සිද්ධ කරගෙන දරුවන් බිහි කරනවා. දරුවන් ඇති කරනවා. ඉන් අනතුරුව සමහර කෙනෙක් නැවත වනගත වෙනවා. සමහර කෙනෙක් ගිහි ජීවිතේම මුලාවටපත් වෙලා මායාවේ වසඟයට ගිහිල්ලා මැරිලා යනවා. හරියට අර දෙවන මුවරැළ වැද්දාගේ වසඟයට ගියා වගේ. දෙවන මුවරැළ පළමු මුවරැළට වෙච්ච විනාශය දැකලා බය ඇති කරගෙන මහා වනාන්තරයට ගිහිල්ලා අපි ආයේ යන්නේ නැහැ වැද්දාගේ ගොදුරු බිමට කියලා හිතුවා. නමුත් කුසගින්න වැඩෙනකොට ආහාර නැති වෙනකොට නියං කාලේ පෑවුම් කාලේ එනකොට ඉන්න බැරි වුණා ඉවසගෙන. වැද්දාගේ ගොදුරු බිමට ආවා මේ දෙවන ශ්‍රමණයෝ වගේ දෙවන බ්‍රහ්මණවරු ටික වගේ දෙවන පිරිස වගේ නැවත වතාවක් මුසපත් වුණා මුලාවටපත් වුණා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ ඇත්තොත් පළමු වන කොටස වගේම මායාවේ වසඟයට ගියා මහණෙනි තුන්වන ශ්‍රමණවරු කල්පනා කරනවා මේ ලෝකේ බලන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙ දෙස දැකපු හැටි తත්‍ර භික්කවේ තතියා සමන බ්‍රාහ්මනා එවං සමචින්තේසෝ තුන්වන ශ්‍රමණවරු කල්පනා කරනවා පළමුවන වර්ගයේ ශ්‍රමණවරු නැත්තම් බ්‍රහ්මණවරු කාමයන්ට අසු වෙලා කොහොමත් විනාශ වුණා. දෙවන පිරිස වනගත වුණා කාමයන් ඇසුරු කරන්නේ නැහැ කියලා. නමුත් කුසගිනි වේදනා දරා ගන්න බැරුව නැවතත් මිනිස් පතයට මනුස්ස පතයට මිනිස් ජනාවාස පිහිටි ප්‍රදේශවලට ඇවිල්ලා ඔවුන් නැවත වතාවක් පැවිදි ජීවිත වලින් අයින් වෙලා කාමයන්ට වසඟ වෙලා මායයාගේ වසඟයට ගියා තුන්වන පිරිස ඒ විදිහට හිතලා තුන්වන මුවරැළ ඔබට මතකයි තුන්වන මුවරැළ කල්පනා කරනවා අපි ගොදුරු බිමෙන් වැද්දාගේ ගොදුරු බිමෙන් තනකොළ අනුභව කරලා ජලය පානය කළ සැඟවිලා ආයිමු සමීපයේ තැනක ඔවුන්ට හඳුනා ගන්න බැරි විදිහට එහෙමයි කල්පනා කළේ ඒ විදිහට කල්පනා කළා තමයි සැඟ වෙන්න හැදුවේ නමුත් වැද්දාගේ කල්පනාව නිසා වැද්දාගේ උපක්‍රමයට තුන්වන මුව කණ්ඩායම හසු වුණා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෝකේ ඇතැම් ශ්‍රමණවරු ඉන්නවා බ්‍රාහ්මණවරු ඉන්නවා. ඒ ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු මේ ලෝකේ ඉන්න ඇතැම් පිරිස් පංචකාමයන් ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙව කැපසරුපාකාරයෙන් ලබනවා ස්වාමින් වහන්සේ නමකට ගත්තොත් ජීවත් වෙනකොට කැපසරුප් වූ ප්‍රේමලාප රූපයන් තියෙනවා. ඒ රූපයන් එහෙම නැත්නම් ඒ රූපයන් බැලුවට ඒ රූපයන් දැක්කා කියලා කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් රුවන්වැලි මහා සෑය කියන්නේ ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රියමනාප අරමුණක්. සිතට වගේම ගතටත් පුදුම සහනයක් දැනෙනවා මහා සෑය දකිනකොට. ඒ වගේම ලස්සන මල් පූජාවක් දකිනවා. ඒ මල් පූජාව හිත සනසනවා, ඇස සනසනවා. ප්‍රණීත රූපයක්, ආස්වාද ජනක රූපයක්. ඒ වගේම දර්ශනීය කඳු පන්තියක්, වනලෑබක් දකිනවා. සිතට සතුටක්, ඇසට සතුටක්. මට මේ වනලැහැබේදී මන භාවනා කරන්න පුළුවන් කියලා අදහසක් ඇති වෙනවා. ඒ රූපාරම්මණය ලබා ගත්තා කියලා මායාගේ වසඟයට යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙකුට මිහිරි ශබ්ද තියෙනවා. එහෙම නැතුව භික්ෂුන් වහන්සේ නමක් නැටුම්, ගැයුම්, වැයුම්, නර්තන, විසභාග රූප හිතට ගන්න ගියොත්, ඇසෙන් ගන්න ගියොත් කෙලස් වැඩෙනවා, මායාගේ වසඟයට යන්න වෙනවා. එනිසා කැපසරුප්පෝ රූප දෙස බලමින් ඒ වගේම කෙලස් නොයැඩෙන ලෙස කෙලස් ධර්ම නොවැහෙන ලෙස ධර්මයේ ශ්‍රවණය කරනවා පිරිස් සත්‍යයනා ශ්‍රවණය කරනවා ධර්ම සත්‍යයනා ශ්‍රවණය කරනවා අනිත්‍ය ආදී දුක්ඛ ධර්ම අනාත්ම ධර්ම ප්‍රතිසංයුක්ත ධර්මපරයායන් සරභග්ඥ වූ ධර්මපරයායන් ශ්‍රවණය කරනවා මිහිරි ශබ්ද සද්ධර්මයේ තරම් මිහිරි ශබ්දයක්, බුදුබණ තරම් මිහිරි ශබ්දයක් ලෝකෙ වෙනත් නැහැ. ඒ ශබ්දය සුවයි කියලා කෙලස් වැඩෙන්නේ නැහැ. හැබැයි ගීත වාදන ශබ්දයන් නොඑක් විදිහේ සිත අවුස්සන රාග ద్వේෂ ඇති කරන දේවල් අසන්ට ගියොත් සිත අසංවර වෙනවා. ඒ වගේම මල් සුවඳ ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන සුවඳ ඒ වගේ දෙයක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැනුණයි කියලා යෝනිසෝ මනසිකාරයෙන් හිතියොත් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. තවත් ශ්‍රද්ධාව වැඩෙනවා. අහෝ මේ සුවඳ මල් බුදුරජාණන් වහන්සේට පූජා වේවා. එහෙම හිතනවා. ඒ වගේම ප්‍රණීත දානයක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලැබෙනකොට ඒ දානේ රසය Tamanට දැනෙනකොට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කල්පනා කරනවා මේ රසය මේ ප්‍රණීත දාණය මේ ලෝකයේ සියලුම මහා සංඝරත්නයට ලැබේවා. ඒ විදිහට හිතනවා. එතකොට කෙලෙස් ඇතිවන්නේ නැහැ. ඒ වගේම හිතනවා මේ රසය අනාත්ම ධර්මයක්. රස රූපයක්. ඒ වගේම ජීවහා ප්‍රසාද රූපයක්. ජීවහා විඥානයත් එකතු වෙච්ච තැන මේ රස දැනෙනවා. ඒ ධර්ම නිරුද්ධ වූ වහාම රස දැනෙන එක නතර වෙනවා. මේ විදිහට රසය පිළිබඳව අවබෝධයෙන් යම් රසයක් ලැබුවා කියලා කැපසරුප්පාකාරයෙන් ස්වාමීන් වහන්සේලාට කෙලස් ඇතිවන්නේ නැහැ. ඒ වගේම ස්පර්ශයන් ගත්තොතින් භික්ෂුන් වහන්සේ නමක් ඇඳක සැතපුණා කියලා, මෙට්ටයක සැතපුණා කියලා, කොට්ටයක් ඔලුවට පාවිච්චි කළා කියලා එහි ඇති කිසිම අසප බවක් නැහැ. කිසිම කැපමාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒ දේ පරිහරණය කළොතින් එමගින් අභිනව අකුසල සංස්කාරයන් උපදින්නේ නැහැ. උපන්නා වූ අකුසල සංස්කාරයන් ගෙවි ගෙවි යනවා. ක්ෂය වෙනවා. ඒ විදිහට වික්ෂුන් වහන්සේ නමක් ශ්‍රමණේ ග්‍රහාක්මණයෙක් නමුත් කැපසරුක් ආකාරයෙන් හිත අවුස්සා ගන්නේ නැතිව කෙලසුන්ගෙන් මුලාවටපත් කරගන්නේ නැතිව මුසපත් වෙන්නේ නැතිව මූර්ජාවට පත්වන්නේ නැතිව සති සමාධි ගිලිහවා ගන්නේ නැතිව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයන් පැවිදි ජීවිතයකට උවමනා වන පරිදි පැවිදි ජීවිතයක් ගෙන යාමට අවශ්‍ය වන පරිදි අභිනව ලෝභ ද්වේෂ මොහ ඇති නොවන පරිදි පරිභෝග කරා කියලා ඒකේ ඇති වැරද්දක් නැහැ ඒව පරිභෝග නොකර ජීවත් වෙන්නත් බෑ එනිසා තමයි චීවර පින්ඩපාත සේනාපන ගිලම්පස කියන මේ සිව්පසය බුදුරජාණන් වහන්සේ බුදුමුණින්ම අනුදැන වදාරන්නේ බුදුරජාණන් වහන්සේම අනුදැන වදාරන්නේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් දුකසේද කාලේ ගත කළේ හැබැයි අපට කවදාවත් දේශනා කළේ නෑ මහණෙනි නුබලාත් මේ වගේ දුෂ්කර ක්‍රියා කරන්න. නුබලාත් මේ වගේ දවස් දෙකකට තුනකට හතරකට සතියකට මාස භාගයකට මාසයකට වතාවක් එකපත් පිටක් අනුභව අනුභව කරන්න. එහෙම දේශනා කළේ නැහැ. මහණෙනි නුබලා තපස්කම් තපෝදම් පුරමින් තපස්කම අනුගමනය කරමින් සීලබ්බත පරාමාසයන්ට යන්න කියලා දේශනා කළේ නැහැ. දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6 තුල විඳපු එකම දුකක්වත් අපට විඳින්න කියලා අනුදැන වදාලේ නැහැ. බොහෝම සුව පහසුවෙන් සිව්පසය ලබාගෙන යෝනිසෝ මනසිකාරයෙන් විකාල භෝජනයෙන් වෙන් වෙලා උපසම්පදා සාමණේර සීලයක් රැකගෙන ප්‍රත්‍යවේක්ෂා බුද්ධියෙන් යුක්තව සීලය ගැන අවධානයෙන් සිටමින් පසු වෙමින් එහෙම ජීවත් වෙලායේ බොහෝම සුව පහසු ලෙස මේ සසර දුකෙන් නිදහස් වන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. දීර්ඝ කාලයක් පරිේෂණ කරලා, ගවේෂණය කරලා ආර්ය පරිේෂණي අවසන් කළේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ. ඔබටත් එහෙමයි. අද වගේ දවසක ඔබේ ගත වසාගෙන සුදු ඇඳුමකින් පහසුවෙන් වාඩි වෙලා විකාලයේ දානය වළඳන්නේ නැතුව කාලයේ දානය වළඳලා ගිලම්පස ටිකක් වළඳලා බොහොම සුව පහසුවෙන් කරදරයක් නැතිව නිදහසේ සිල් ගුණ පුරන්නයි බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වුවේ. බලන්න මොනතරම්නම් කාම ඡන්දයක් අද වගේ දවසක ඔබට නැති වෙනවද? මොනතරම්නම් කෙලෙස් කන්දක් අද වගේ දවසක ඔබේ ජීවිතය තුළ ප්‍රහාණය වෙනවද? මෙහෙම පිළිවෙත් පුරලා තමයි මේ දුකෙන් කාමයන්ගෙන් මාර වසඟයෙන් නිදහස් වෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තුන්වන ශ්‍රමණ කණ්ඩායම නැත්නම් තුන්වන ශ්‍රමණ පළවෙනි ශ්‍රමණ කණ්ඩායම කාමයන්ට ආස වෙලා මුලාවටපත් වුණා. දෙවන ශ්‍රමණ කණ්ඩායම මහ වනයට ගිහිල්ලා නැවත වතාවක් ගමට ඇවිල්ලා ගිහි ගෙදර ඇවිල්ලා පැවිදි ජීවිතයෙන් අයින් වෙලා අමුදරුවන් පෝෂණය කළා. ඔවුනුත් විනාශ වෙලා මායාවේ වසඟයට ගියා හරියට දෙවන මුවරැළ වගේ. මේ අනතුරු දෙකම දැකපු තුන්වන ශ්‍රමණයෝ පිරිසක් ඉන්නවා ලෝකේ. ඒ අත්ොත් සිල් ගුණ ආරක්ෂා කරනවා. හැබැයි සිල් ගුණ ආරක්ෂා කරද්දී ඒ අත්ො කාමයන්ට වසඟ වෙන්නේ නැහැ. ප්‍රේමනාප රූප, ශබ්ද, ගන්ධ, රස වලට වසඟ වෙන්නේ නැහැ. වසඟ නොවි ජීවත් වෙනවා. හැබැයි ඔබ මතක් කරන්න දැන් තුන්වන මුවරැළට වෙච්ච විනාශය පිළිබඳව තුන්වන මුවරැළ හිතුවා වැද්දාගේ තන භූමියෙන් තන අනුභව කරලා ජලයත් පානය කරලා සැඟවිලා ඉන්නවා. අපි මුලාවටපත් නොවි තනකොළ අනුභව කරනවා කියන තුන්වන මුවරැළ කල්පනා කළා. හැබැයි තුන්වන මුවරැළ එහෙම කල්පනා කළත් වැඩක් උනේ නෑ. වැද්දා තම තන භූමිය වට කරලා වැටක් බැඳලා ඔවුන් සියලු දෙනාම ග්‍රහණයට අරගත්තා. අන්න ඒ වගේ මේ තුන්වන පිරිස මේ ලෝකේ එයතු සිල් ආරක්ෂා කරනවා. එයත්ෝ සිල් ආරක්ෂා කරමින් කාමයන්ට මුසපත් වෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඒ කියන්නේ කාමයන්ට වසඟ වෙන්නේ නැහැ. කාම ධර්ම වලට වසඟ වෙන්නේ නැහැ. ජීවත් වීම උදෙසා ඒ දේවල් ලබා ගන්නවා. ජීවිතේ පවත්වන සිව්පසය ලබා ගන්නවා. ජීවිතේ පවත්වන ආහාර අනුභව කරනවා. ජීවිතේ පවත්වන්න ඇඳුම් අඳිනවා. ජීවිතේ පවත්වන්න බෙහෙත් බෙහෙත් නිවාසස්ථාන කුටිසේනාසන පරිහරණය කරනවා. හැබැයි වගේ මුලාවටපත් වෙන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙම වුණාට වැඩක් නැහැ අපිච්චකෝ ඒවන් දිත්තිකා හේසු මේ ලෝකේ ඇතැම් ශ්‍රමණවරු ඉන්නවා සස්සතෝ ලෝකෝ ඔන්න නොඑක් මිත්‍යා දෘෂ්ටීන්ට හසු වෙලා දැන් සිල්වත් වෙලා හිටියත් වැඩක් නැහැ මිත්‍යා දෘෂ්ටියකට හසු වෙලා ඉන්නේ සස්සතෝ ලෝකෝ ඔන්න මේ පංච පාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය ගැන ගන්නවා මේ ලෝකේ శాశ్వතයි සදාකාලිකව පවතිනවා කියලා ගන්නවා මේ මේ ලෝකේ ඉපදී ඉපද මෙරි මෙරි යන මේ ජීවිතය හේතුඵල ධමයක් අනුව හේතුඵල ධමයක් ඔස්සේ දිග්ගැසෙන මේ සසර ඒත් හිතනවා එහෙම එකක් නෙමෙයි මේක සනාතන බවක් තියෙනවා වෙනස් නොවන බවක් තියෙනවා ආධ්‍යාත්මික අතුලාන්තයේ ජීවිතයක් තියෙනවා ඒ ආත්ම භාවය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා සස්සතෝ ලෝකෝ කියලා වර්ධවා ගන්නවා. ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ වෙනස් වෙන්නේ නැහැ. එහෙම ගත්තේ ගමන්ම හේතුඵල ධම වුන් පිළිගන්නේ නැහැ. හේතුපත්ත්‍යං යම් භූතං හේතුබංගා නිරුද්ධති. හේතුවක් අනුව යමක් පහළ වේ නම් ස්කන්ධ පංචකයක් පහළ වෙනවා නම් හේතුව නැතිවීමෙන් ස්කන්ධ පහළ වීම නතර වෙනවා. ඒක නෙමෙයි වුන් පිළිගන්නේ. යම් ජීවිතෙන් ජීවිතයට යන ආත්මීය ස්වභාවයක් තියෙනවා කියලා වුන් ගන්නවා සසතෝ ලෝකෝ. ඒ වගේම මේ ලෝකේ ඇතැම් පිරිස් ඉන්නවා. හැබැයි සිල්වත් තමයි. දෘෂ්ටියක් ගන්නවා. අසස්සතෝ ලෝකෝ මේ ලෝකේ මේ ජීවිතෙන් සියල්ලම ඉවරයි. මෙතනින් සියල්ලම නැසී යනවා. අනාගත පැවැත්මක් නැහැ. අභිනව භවයක පිළිසිඳ ගැනීමක් නැහැ. ඒ විදිහට පිළිගන්නේ නැහැ. එතනත් මායයාට වසඟ වීමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තවා ලෝකෝ මේ ලෝකය මේ ආත්ම භාව සංඛ්‍යාත ජීවිතය කෙලවරක් ඇති එකක්. අන්තවා ලෝකෝ කෙලවරක් තියෙන එකක්. සමහර මේ ජීවිතෙන් කෙලවර වෙන්න පුළුවන්, තව ජීවිත 10කින් කෙලවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගෙන කෙලසුන් ප්‍රහාණය කළ බව ගමන නැති කරන එකක් නෙමෙයි ස්වභාවික ලෙස අවසන් වෙනවා ආත්ම භාව 100කින් 200කින් 300කින් ඔය ඇතැම් ඉගැන්වීම් වල තියෙන්නේ ಭಾರತೀಯ දර්ශන ඉතිහාසයේ එය මිත්‍යා දෘෂ්ටියක් අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ තං ජීවන්තං ශරීරං ඔය ගන්නා දෘෂ්ටි ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් එහෙම නැත්නම් අතුලත ජීවිතයත් ශරීරයත් දෙකම එකයි ශරීරය සහ නාමකය දෙක දෙකක් ආදී වශයෙන් වර්ධවා ගන්නවා කාම ලෝකයක රූප ලෝකයක රූපය අසුරු කරගෙනමයි නාමකය බැසගෙන තියෙන නැත්නම් නාමකය පහළවන්නේ රූප ලෝකයක නාමයෙන්තරව රූපයත් රූපයෙන්තරව නාමයක් පවතින්නේ නැහැ රූප ලෝකයක. අරූප ලෝකයක නම් රූපයෙන්තරව නාමය පවතිනවා. මේ දන්නේ නැති උදවිය වර්ධවා ගන්නවා ජීවිත අවබෝධයක් නේද මේ කියන්නේ මුළු මනින්ම මිත්‍යා දෘෂ්ටීන්ට වැටිලා කාලේ ගත කරන ඇත්තෝ ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඇතම් කෙනෙක් දෘෂ්ටියට එන්න පුළුවන්. ඇතම් කෙනෙක් වැරදි අදහස් ඇති කරගන්න පුළුවන්. ඒ උනත් එතනක් තියෙන්නේ මායයාට වසඟ වීමක් කියලයි මේ උතුම් ධර්මපරයාය තුල බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. බලන්න කොච්චරනම් බේරෙන්න ඕනිද? එනිසා සිල් ගුණ රැක්කත් ඔයත් කල්පනා කරන්න ඕන. වැරදි අදහස් වල කාලය ගත කරොත්, ලාමක අදහස් වලින් යුක්තව කාලය ගත කළොත් එහෙම නැත්නම් නොයෙක් දෘෂ්ටීන්ට නොයෙක් විදිහේ වැරදි විදිහට ධර්මයේ තෝරාගෙන කාලගත කරොත් ඒත් මායයට වසඟ වීමක්මයි. මේ බුදුසසුනේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ උගන්වපු එකම ධර්මකාරණයක් නමුත් වරදවා තේරුම් ගත්තොත් මායයාගේ වසඟයටපත් වෙලා ජීවත් වෙන්නේ. වික්ෂුන් වහන්සේලාටත් එහෙමයි ගිහියන්ටත් එහෙමයි. ඉතින් තථාගතයන් වහන්සේ වදාරන වර තුන්වන මුවරංචුව වගේ වැරදි මිත්‍යා අදහස් ධර්ම කරුණු සම්බන්ධයෙන් වේවා දැන් මේ වගේ කාලයක ගත්තොත් බොහෝ සෙයින් මිත්‍යා අදහස් අනේක විද වැරදි අදහස් භික්ෂුන් වහන්සේලා අතර තියෙනවා ගිහියත්තු අතර තියෙනවා කෙලින්ම මායයට වසඟ වෙලා තුන්වන මුවරංචුවට වෙච්ච වැඩේ තමයි වෙන්නේ මායя වට කළා තියෙන්නේ එයත් සිල්වත් වුණාට එයත් සීලවන්ත ජීවිත ගත කරාට දෘෂ්ටිමය වශයෙන් වැරදි තැනක පිහිටලා ඉන්නේ. අදහස් වශයෙන් වැරදි තැනක පිහිටලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තුන්වන ශ්‍රමණවරු පිරිසත් බ්‍රාහ්මණවරු පිරිසත් ඔය විදිහට මායාගෙන් බේරුණේ නැහැ කියලා. පළවෙනි පිරිස කොහොමත් කාමයන් ඇසුරු කරන්න ගිහිල්ලා විනාශ වෙලා මාරමසඟයට ගියා පළමු මෝරැල වගේ. දෙවන පිරිසත් කැලයට ගිහිල්ලා පුළුවන් තරම් මහානකම් කරලා නැවත වතාවක් ගිහි ගෙවල් වලට ආවා. දෙවන මුවරංචෝ වගේ මාර්යාගේ වසඟයට ගියා විනාශ වුණා. තුන්වන පිරිසත් සිල්වත්ව ජීවිතය ගත කරනව හරියට තුන්වන මුවරැල්ල හිතුව කල්පනාවෙන් පංචකාමයන් ඇසුරු කරන්න ඕනේ කියලා. ඔවුන් මුලාවටපත් නොවි තනකොළ අනුභව කළා. අන්න තුන්වන මුවරැල්ල මුලාවටපත් නොවි තනකොළ අනුභව කරලා වැද්දාගෙන් බේරෙන්න ඕනේ කියලා හිතුව, සැඟවෙන්න ඕනේ කියලා හිතුවා. හරියට මේ තුන්වන ශ්‍රමණ පිරිස වගේ. ඒ අත්තු පංචකාමයන්ට මුලා වෙන්නේ නැහැ. හැබැයි දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් හිතේ දරාගෙන ඉන්නේ. මිත්‍යා දෘෂ්ටියක් හිතේ දරාගත්ත කියන්නේ මායයට වසඟ වීමක්. බලන්න කාමයෙන් බේරෙනකොට කාම ධර්ම වලින් බේරෙච්ච පමණින් සසරෙන් නිදහස් වෙන්නේ නැහැ. රූප ලෝකෙන් බේරෙච්ච පමණින් සසරෙන් නිදහස් වෙන්නේ නැහැ. අරූප ලෝකෙන් බේරෙච්ච පමණින් සසරෙන් නිදහස් වෙන්නේ නැහැ. මේ මගේ මිත්‍යා දෘෂ්ටියකට වැටුනොත් බොහෝ කලක් නැවත වතාවක් දුකට වැටුණා වෙනවා. ඉතින් ඒ නිසා ඔබ හොඳින් කල්පනා කරන්න මේ අවස්ථාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ මහා කරුණාවෙන්. ඊළඟට දේශනා කරනවා මහණෙනි හතරවන ශ්‍රමණය පිරිසක් මේ ලෝකේ ඉන්නවා. එමෙ නැත්තම් මේ ලෝකේ හතරවන පිරිසක් ඉන්නවා. ඒ පිරිස කල්පනා කරනවා පළවෙනි ශ්‍රමණයන්ට වෙච්ච දේ දෙවෙනි පළ දෙවෙනි ශ්‍රමණයන්ට වෙච්ච දේ තුන්වන ශ්‍රමණ කණ්ඩායමට වෙච්ච දේ වුන් කල්පනා කරනවා හරියට පළමු මුවරංචු තුනටම වෙච්ච දේ කල්පනා කරපු හතරවන මුවරැළ වගේ වුන් කල්පනා කරනවා පළවෙනි ශ්‍රමණ කණ්ඩායම කාමයන් ඇසුරු කළා කාමයන් හොය හොයා ගියා මේ ලෝකේ ඉන්න මිනිස්සු කාමයන් හොය හොයා යනවා වගේ මාර වසඟයට ගිහිල්ලා මැරිලා ගියා දෙවන පිරිස ඊට බයෙන් වනාන්තර වලට ගිහිල්ලා මහාන වුණා. ආරාම වලට ගිහිල්ලා මහාන වුණා. ටික කාලයයි මහානකම් කළේ නැවත වතාවක් දුවගෙන ඇවිල්ලා කාමයන්ට වැටුණා. ඔවුනුත් මුලාවටපත් වුණා. තුන්වන පිරිස සිල් ගුණ රකින්නවා, සිල් ආරක්ෂා කරනවා. කාමයන්ට වසඟ වෙලා නැහැ. හැබැයි මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් හිත පොරවගෙන ඉන්නේ. එපමණකින්ම මායයට වසඟ වුණා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා හතරවන ශ්‍රමණ පිරිසක් මේ ලෝකේ ඉන්නවා. හරියට හතරවන මුවරැළ වගේ. හතරවන මුවරැළ වගේ හතරවන මුවරැළ වැද්දාගේ තන භූමියෙන් තනකොළ අනුභව කරලා වනාන්තරයට ගිහිල්ලා සැඟවිලා ජීවත් වෙනවා කාටවත් යන්න බැරි තැනක. වැද්දත් කල්පනා කරනවා මේ මුවන් හොයන්න යන්න හොඳ නැහැ. මේ මුව හොය හොයා වනාන්තරයේ පේරුවොත් සියලුම සිව්පා සතුන් ගොදුරු කරගන්න ඉන්න සතුන් පලා යනවා. එතකොට ගොදුරක් දඩේමක් නැති වෙනවා කියලා හොයන එකත් නතර කළා දැම්මා. අන්න ඒ වගේ මහණෙනි මේ ලෝකේ ශ්‍රමණයන් ඉන්නවා. එයත් කාමයන් අයින් කළා දැම්මා. කාමයන්ට මුසපත් වෙන්නේ නැහැ. කාමයන්ට මුලා වෙන්නේ නැහැ. මුසපත් නොවි මුලාවටපත් නොවි කාමයන් එහෙම නැත්නම් ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වමනා පරිදි වමනා ප්‍රමාණයෙන් ලබනවා. ඒ කියන්නේ මේ බුදුසසුනේ පැවිදි වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා බුදුසසුනේ පැවිදි වෙන භික්ෂුණීන් වහන්සේලා අතීතයේ එවැගේම බුදුසසුනේ ගුණපිලිවෙත් පුරන උපාසකවරු ඔබ වගේ උපාසිකාව ඔබ වගේ බුදුරජාණන් වහන්සේ වදාारण මේ සිව්වණක් පිරිස මගේ සිව්වණක් පිරිස මේ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා කුස පිරෙන්න ආහාරයක් කැපසරුප් ආකාරයෙන් ලබා ගන්නවා. පිණ්ඩපාතයෙන් යහපත් රැකියාවකින් පිරිසිදු ආජීවයකින් හොඳට ජීවත් වෙනවා සිල්වත්ව. කුසට සරිලන ආහාරයක්, විලිවැසෙන්ට ඇඳුමක්, <coughs> ජීවිතේ පවත්වන්න උවමනා කරන භවභෝග මෙව ලබා ගන්නවා. බෙහෙත් සෙහෙත් මේව ලබා ගන්නවා. කාටවත් කරදරයක් කරලා නෙමෙයි. බොහෝම ශාන්ත යහපත් පිරිසිදු ජීවිත පැවැත්මකින් තමයි මේ දේවල් ලබා ගන්නේ. ඒ විදිහට ජීවත් වෙලා සිල්වත් වෙලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ශාසනයට ඇවිල්ලා භාවනාව දියුණු කර ගනිමින් විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධානය උපදවා ගන්නවා ප්‍රථම ධානය උපදවා ගත්තා කියන්නේ මහණෙනි අයං උච්චති භික්කවේ අන්ධමකාසි මාරං අපදං වදිත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ හරියට අර හතරවන මුවරැළ වැද්දාගෙන් බේරිලා යනවා වගේ වැද්දාට පේන්නේ නැති තැනක ගිහිල්ලා සැඟ වෙනවා වගේ ප්‍රථම ධානය යම් කෙනෙක් මේ ශාසනය උපදවා ගත්තා නම් සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් අන්න එයා බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්ධ මකාසි මාරා මාරයා අන්ධ කළා කියනවා හරියට වැද්දට යන්න බැරි තැනකට ගිහිල්ලා සැඟවුණා වගේ අපදං වදිත්වා මාර්චක්කුම් මාරයාගේ ඇස විනාශ කරලා අදස්සනං ගතෝ පාපිමතෝ පාපී මාරයාට නොපෙනෙන තැනකට ගියා කියනවා බලන්න මාරයාගෙන් බේරෙන හැටි පුනච පරම්පික්කවේ මහණෙනි මගේ ශ්‍රාවකයා නැත්තම් මේ ලෝකේ ඉන්න තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විතර්ක ਵਿਚාරයන් දුරු කරලා අවිතර්ක වූ අවිචාර වූ ප්‍රීති සුඛයෙන් යුක්ත දෙවන ධානය උපදවා ගන්නවා මහණෙනි එයත් මාරයාගේ ඇස අන්ධ කිරීමක් මහණෙනි එයත් මාරයාට නොපෙනෙන තැනකට යෑමක් ඉන් අනතුරු වදාරනවා දෙවන ධානයත් පසු කරලා තුන්වන ධානය උපදවා ගන්නවා මේ ශාසනයේ ශ්‍රාවකයා බලන්න මොනතරම්නම් ප්‍රඥා ගෝචර ලෙස ඥාන ගෝචර ලෙස ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් උපමාවකින් මායාගෙන් බේරලා පංච මායාගෙන්ම බේරලා ශ්‍රාවකේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යොමු කරන හැටි තුන්වන ධානය උපදවා ගැනීම කියන්නේත් මහණෙනි මායාට නොපෙනෙන තැනකට යෑමක් මායාගේ අසන්ධ කිරීමක්. ඉන් අනතුරුව වදාරනවා මහණෙනි යම් කෙනෙක් හතරවන ධානය උපදවා ගන්නවා මගේ මේ ශාසනයට ඇවිල්ලා. හතරවන ධානය උපදවා ගන්නා මගේ ශ්‍රාවකයාත් මායාගේ අසන්ධ කරනවා. මායාට නොපෙනෙන තැනකට යනවා. මායාට බෑ තම වසඟයට ගන්න හතරවන ධානය උපදවාගත් කෙනෙක් කාමයන්ගෙන් මුලාවටපත් කරන්න බෑ. ප්‍රේමනාප රූපයට ඔහු වසඟ වෙන්නේ නෑ. ප්‍රේමනාප ශබ්දයට වසඟ වෙන්නේ නෑ. ප්‍රේමනාප රසයට වසඟවන්නේ නෑ. ප්‍රේමනාප ස්පර්ශයට වසඟවන්නේත් නෑ. එනිසා මායයට ඔහුව හසු කරගන්න බෑ. මායාගේ අනසකට ග්‍රහණයට ගන්න පුළුවන් වන්නේම ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාමයන්ට බැඳී ගිය කෙනෙක්මයි ඔබ පංචකාමයන්ට නොබැඳෙන විදිහට හිත පවත්වනවා නම් මාර වශයෙන් එපමණකින්ම ඔබ ටිකෙන් ටික නිදහස් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක බලම්පි සමනුපස්සාමි යතේ දම් භික්කවේ මාර බලං මාර බලය තරම් මර්ධනය කරන්න අමාරු බලයක් මට බුදු වැසින් පෙනෙන්නේ නැහැ කියලා. ඒ මහණෙනි, එබඳු වූ මර්ධනය කිරීමට අපහසු මාර බලය වුණත් මේ කියන්නේ පරණිම්මිත වසවත්ති දෙව්ලොව ඉඳන් අධිපතිකම් මුළු කාම ලෝකයටම අධිපතිකම් කරන පාපී මාරයා ඇතුළු පිරිස ගැන එබඳු මර්ධනය කිරීමට අපහසු බලවේගයක් නමුත් කුසලානං ධම්මානං සමාදාන හේතු. කුසල් දහම් සමාදන් වුණාට පස්සේ මර්ධනය කරන්න පුළුවන් කියනවා. යට කරන්න පුළුවන් කියනවා. දුරු කරන්න පුළුවන්. බලන්න හිතලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඉන්නේ නැගී ඉඳලා අරූපාවචර ප්‍රථම ධානය උපදවා ගන්නවා ආකාසානං ඡායතන සමාපත්තිය. මහණෙනි, එයත් මායයට නොපෙනී යාමක් මායාගේ අසන්ධ කිරීමක් මායාගේ විශේෂපතෙන් ඉවත් වේ යෑම. ඉන්නනතුරු වදාරනවා ආකාසානං ඡායතනයත් ඉක්මවා විඥානං ඡායතනෙ උපදවා ගන්නවා. විඥානං ඡායතනෙ උපදවා ගැනීමත් මායාගෙන් නිදහස් වීමක් මායාට නොපෙනී යාමක්. ඉන්නනතුරු යම් කෙනෙක් ආකින්චඤ්ඤායතන සමාපත්තිය අරූපාවචර තුන්වන සමාපත්තිය උපදවා ගන්නවා. එයත් මායාගෙන් ඉවත්ව යෑමක් නොපෙනී යෑමක් ඉන් අනතුරු වදාරනවා මහණෙනි යම් කෙනෙක් නේව සංඥා නා සංඥායතන හතරවන අරූපාවතර සමාපත්තිය උපදවා ගන්නවා එයත් මායාගෙන් නිදහස් වීම එයත් මායාගේ අසන්ද කිරීම බලන්න මායාගෙන් බේරිලා යන විදිය බුදුරජාණන් වහන්සේ වදාරන හැටි ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ මහා සිංහ රාජයෙක් ලෙස અભීතව ප්‍රකාශ කරන මේ බුදුසසුනේ ලබන අග්‍රඵලයේ අග්‍ර විමුක්තිය ලැබූ උතුමන් වහන්සේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වදිනවා සංඥා වේදිත නිරෝධය සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වදින්න පුළුවන් කාමරාග ප්‍රහාණය කරපු අෂ්ට සමාපatti උපදවාගත් අනාගාමී සහ රහත් උතුමන්ට පමණයි. එහෙම සමවැදුනට පස්සේ මායාගේ ඇස අන්ධ කිරීමක් කියනවා. මායාට නොපෙනී යාමක් කියනවා. බුදුරජාණන් වහන්සේ කාලශිලා පර්වතයේ වැඩ ඉන්න වෙලාවේ ගෝධිකෝසෝ කුහින්ගතෝ ගෝධික කොහෙද ගියේ කියලා ගෝධික ස්වාමින් වහන්සේ අරහත්වයටපත් වෙලා පිරිනිවන් වැඩියට පස්සේ මාරය ඇවිල්ලා හොයන කොහෙද උපන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන මේ වෙලාවේ මාරය ඔබ වැනි 100කටවත් ගෝධික උපන්තන හොයාගන්න බෑ ගෝධික සියලු කෙලසුන් නැසලා දාලා භව ගමන නැසලා දාලා ප්‍රතිසන්දිය සිඳලා දාලා ජරා මරණ සිඳලා දාලා සංසාරයෙන් මිදුණා කියලා. ඉතින් එනිසා ඔබ අද උදෑසන කාලයේ උදේ වරුවේ මේ උතුම් සීල භාවනා වැඩසටහනේදී ශ්‍රවණය කළේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ කාමයන්ගෙන් නිදහස් වෙලා කාම ලෝකෙන් නිදහස් වෙලා රූපාරූප ලෝකෙනොත් නිදහස් වෙලා සියලු ලෝක වලින් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සසර දුකින් අත මිදෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ හතරවන මුවරැළට උපමා කරමින් වදාරනවා මේ ශාසනයේ පැවිදි වූ ගිහි ජීවිත ගත කරන සිව්වමක් පිරිසම හතරවන මුවරංචුව යම්සේද වැද්දාගේ තනබිමට ගිහිල්ලා තනකොළත් අනුභව කරලා පෑන් පානය කරලා වැද්දාට හසු නොවි ජීවත් වෙන්නේ අන්න ඒ වගේ ගිහි පැවිදි අපි සියලු දෙනාම කුසට කුස පිරෙන්න ආහාර ගන්නට ඕන මිලි වැහෙන්න ඇඳුම් අඳින්න ඕන, ඉන්න හිටින්න ගෙයක් දොරක් කුටිසේනාසනයක් තියෙන්න ඕන, ගමනක් බිමනක් යන යහනයක් වාහනයක් සුව පහසුවක් තියෙන්න ඕන. හැබැයි පැවිදි ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලාට ගැළපෙන කැපසරුප් දේවල් කෙලෙස් නොවැඩෙන විදිහට පරිභෝග කිරීමත් ගිහියත්තන්ට කැපසරුප් දේ නැවත නැවත කෙලෙස් නොවැඩෙන විදිහට පරිහරණය කිරීමත් මගින් පමණයි අවබෝධයෙන් පරිහරණය කිරීමේ මගින් පමණයි ප්‍රත්‍යවේක්ෂා නුවණකින් යුක්තව කුමක් උදසාද මගේ මේ ආහාරය කුමක් උදසාද වස්ත්‍රය කුමක් උදසාද කුටිසේනාසනේ නිවස කුමක් උදසාද බේත් හේත් ගිලම්පස පරිස්කාර මේ අවබෝධයෙන් යුක්තව පරිහරණය කරොත් පමණයි යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් සලකා කෙලෙස් නොවැඩෙන විදියට මායාගේ ඇසත් සඳ කරමින් ජීවත් වුණා වෙන්නේ එහෙම නැත්නම් මායයට වසඟ වුණා වෙනවා. ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මපරයාය ගැන. මේ උතුම් සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සවැත් නුවර දෙවුරම් මහා විහාරයේදී. අසාගෙන හිටපු විශාල පිරිසක් උතුම් මගඵල ලබා නිවනින් සදහටම නිමී සැනසුණා. මේ සූත්‍ර දේශනාව මේ ධර්මපරයායේ නම තමයි නිවාප සූත්‍රය. ඔබ කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙන නිවාප සූත්‍රය. ඔබටත් මටත් ඔබෙත් මගෙත් සසර ගමන නැති කරගන්න මාර පාසයෙන් බේරෙන්න මාර උගුලෙන් බේරෙන්න අමාරු ඌම දුෂ්කර ඌම ඒ අවස්ථාවෙන් අත මිදෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ මඟ පෙන්වීම මුවරංච උපමාවටගෙන වදාළ මේ දේශනාව ශ්‍රවණය කළා ඔබ ශීලයක පිරිසිදු ශීලයක භක්මචාරී ශීලයක අද උදෑසන කාලේ පිහිටියා ඔබ මේ පින්බිමට ඇවිල්ලා නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කරමින් බුදුබණ අසමින් සිත පිරිසිදු කරගන්න ඔබ වෙහෙසෙනවා ඔබට මෙතෙන් පටන් ඉදිරියට වැඩසටහන් සියල්ලටම සම්බන්ධ වෙලා සීල භාවනා ගුණ දියුණු කරන්න අවස්ථාව අද දවසේ ලැබෙනවා. මේ ලැබිච්ච වටිනාම අවස්ථාව බොහෝම කල්පනාවෙන් ඔබ ඔබේ ජීවිතය හසුරවා ගන්න. දිරණ මැරෙන ජීවිතයේ තව නොබෝ කලකින් ඔබ මේ ජීවිතයෙන් සමුගන්නවා. ඔබේ ඔය ඉහළ පහළ යන හුස්ම රැල්ල තව නොබෝ දවසකින් නතර වෙනවා. නතර වෙන්න කලින් මැරෙන්න කලින් මල කඳක් වෙන්න කලින් මහ පොළොවට පස් වෙන්න කලින් මේ ධර්මය අවබෝධ කරගන්න සියලු කෙලෙසුන් දුරු කරන වැඩපිළිවෙල ජීවිතයට සම්බන්ධ කරගන්න අප්‍රමාදී වෙන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණික රාගයේ පිටුපස හඹා යන හඹා යෑම නතර කර දමන්න ජීවත් වීම උදෙසා පමණක් මේ දේවල් සම්බන්ධ කරගන්න නිදිමැරීම වීරිය වැඩිම කෙලසුන් සැවීම කල්යාණ මිත්‍ර අසුර පවත්වා ගැනීම මේ දේවල් ඔබේ ජීවිතේ අතරක් නෑර පවත්වාගෙන නොබෝ කලකින් මේ උදුම් බුදුසසුනේ උදාව මිනිස් ජීවිත ප්‍රතිලාභය හරියට උදෑසන කාලයේ පෙරගිරින් නැගී යන හිරු මඩල දුටු නෙළුම් කැකුළු පිපෙනවා වගේ පිපිලා සුවඳ හමනවා වගේ ලෝකය අලංකාර කරනවා වගේ වැව්තලය පොකුණු පෙර අලංකාර කරනවා වගේ බුදුරජාණන් වහන්සේ නම් වූ සම්බුද්ධ හිරු මඩලේ උදාවෙන් සද්ධර්මයේ නම් වූ ඒ ප්‍රභාස්වර ආලෝක ධාරාවෙන් වේනෙය්‍ය ජනයන් නම් වූ දෙවි මිනිසුන් ලැබූ ධර්මාවබෝධය ඇතිව නෙළුම්මල පිපී ගිහිල්ලා ලෝකෙ සුවඳවත් කරනවා වගේ ඔබත් ඔබේ හිතේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අවිද්‍යා අන්ධකාරය දුරු කරලා සම්බුද්ධ හිරුමඩලේ සදහම් ආලෝකයෙන් ඔබේ ජීවිතය කලු කරගෙන භවාන්ධකාරයෙන් මිදිලා සදාහතම නිමී සැනසීම පිණිස මේ උතුම් වැඩසටහන ධර්මශ්‍රවණය සීල භාවනා වැඩමුළුව ඔබට එකසේම උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා සම්මේතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සැනසීම ලැබේවා